ඒ ධර්ම දේශනාව ආරම්භ කිරීමට සියලු දෙනාම සාදු කරනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ තංකින් මඤ්ඤසි සුසීම සංඛාරා නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භ්‍රන්ති යම්පන අනිච්ඡං දුක්ඛං යම්පන අනිච්ඡං තං සුඛං වා දුක්ඛං වාති දුක්ඛං භන්ති යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං උතං සමනුපස්සිතුං ඒතං මම ඒසෝ ඒතෝ ඒතෝ හමස්මි ඒතෝ මේ අත්තාති නෝ ඒතං බන්තේති කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දවසෙත් භාවනා වැඩ පිළිවෙල අතරේ දවස් වශයෙන් මේ පාලි පාඨයම දවසේ මාතෘකාව කරගෙන දේශනාවක් ආරම්භ කළා ඉතින් ඒක තවදුරටත් විස්තර ටිකක් කරන්න ඕනේ. කරන්න තියෙනවා කෙරුවොත් හොඳයි කියන අදහස නිසා ඒ ඊයේ මාතෘකාවම තා ටිකක් විග්‍රහ කිරීම සඳහායි ඒ පාලි පාඨේ මම ඉස්සරහින් තියාගත්තේ. එකෙන් අදහස් කරන්නේ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් හතරවෙනි උපාදානස්කන්ධය කියන මේ සංස්කාර පිළිබඳව පොඩි තවත් ඉදිරියට විස්තර කරන්න. ඉතින් මේ සංස්කාර කියන වචනය විවිධ අර්ථ ભેදයන් සහිතව සර්වඥාන් වහන්සේ ත්‍රිපිටකයේ යම් යම් පිටංග වල සම්බන්ධ කරලා තියෙනවා. ඒක මේ බෞද්ධ ලෝකයට ප්‍රශ්නයක් වශයෙන් හරි දිරව ගන්න පුළුවන් වුණාට අබෞද්ධ ලෝකයට කිසිසේත්ම අදාහ ගන්න බැරි මාතෘකාවක් මේක සාකච්ඡා කරන්නේ. ඒක නිසා ඒ බටහිර වගේ භාෂාවල් වලට බුද්ධ ආගම හරවන්න යනකොට විශේෂයෙන්ම ගැඹුරු ප්‍රශ්න ගැඹුරු මාතෘකාවක් ගැඹුරු වචනයක් ඉංග්‍රීසියෙන් දානකොට සෑහෙන අපහසුතාවක් මතුවේ. ඉතින් ඒ නිසායි මම මතක් කරේ මේ උත්සාහයකදී ඒ ලංකාව පැත්තෙන් බුද්ධ ධර්ම පැත්තෙන් බලලා ත්‍රිපිටකයේ සඳහන් ඒ <clears throat> විවිධ ස්ථාන වල දක්වලා තියෙන නිදර්ශන නිදර්ශන අනුව මේ සංස්කාර කියන වචනයේට අර්ථ ભેද හතරක් පෙන්වලා තියෙනවා. පළවෙනි එක තමයි ලේසික වශයෙන් පෙන්වන්නේ පටිච්ච සමුප්පාදේ අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන තැන මේ නිසා වේ වන්නේ මේ නැතික මේ නොවන්නේ මේ හටගැනීම මේ වන්නේ මේ නැතිවීම නොවන්නේ කියන ඒ ඉදප්පච්චේතාවේ කියන මූල ධර්මයේ පෙන්වීමේදී මේ සංස්කාර කියන පදය නැත්නම් සංස්කාර කියන සංසිද්ධිය අවිද්‍යාව මෝහේ නොදැනුවත්කම නිසායි ඇති වෙන්නේ කියලා. එතකොට මේ අවි මේ නොදැනුවත්කම, මෝහය, අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර එතනින් නතර වෙන්නේ නැහැ. දිගට යන වැඩපිළිවෙලක් වශයෙන් විඥානයක් හිතක් පාර කරනවා. ඒ විඥානය නිසා දිගින් දිගට ගිහිල්ලා අවසානයේ ජාති ජරා ව්‍යාධි මරණ කියන අපි දන්න සංසාර දුක්වලට සංසාර රෝගවලට හේතු එතනදී සංඛාර කියන පදේ අවිද්‍යාව මුල් කරගත්ත හේතු කරගත්ත ඵලයක් වශයෙන් පෙන්නන. පස්සේ ඒ සංස්කාර හේතුවක් වෙලා විඥානයේ ඵලයක් වශයෙන් පහළ වෙනවා. ඉතින් නිසා අපි <clears throat> මේ තේරීම කියන වචනය ඇති කරගන්නවා. ලෝකයේ මේ විශාල වශයෙන් පනවලා තියෙන මේසයක් නම් අපි අනකොටම ඈත ඉඳලම අපි තීන්දුවන මෙන්න මේකයි මම කන්නේ කියලා. අන්නේ තේරීම කරන්න සංස්කාරෝණින් මේ තේරීම නිසා අපි විශාල විශාල වටිනාකමක් තියෙන දෙයක් ප්‍රතික්ෂේප කරනවා. එකක් තෝරනවා කියලා කියන්නේ අසීමිත ප්‍රදේශයක් අපි ප්‍රතික්ෂේප කරනවා අර ඊගාට අල්ලා ගන්න දේ තියෙන තද බැඳීම නිසා ප්‍රතික්ෂේප කරන දේයින් වෙන පාඩුව අපිට හීනකින්වත් හිතා ගන්න බෑ. එචා මෙතන සංස්කාර කියන පදේ තේරෙන්නේ අර්ථ වෙන්නේ තෝරන. දී ඇතිදී එහෙම කියලා කරබනින් අපි දන්නෙත් නැහැ. නැත්නම් මේ තෝරපු නිසා මෙච්ච ප්‍රදේශයක් ප්‍රතික්ෂේප වෙනවා ඒ නිසා වෙන හානිය මේකයි කියලා අපිට හිතෙන්නෙත් නැහැ. ඒ නිසා සර්වඥාන්සේ මිනිස්සු වෙලා කරන තීසං වැඩ දිහා බලන්නේ. ඒ අවිද්‍යාව නිසා. ඊට පස්සේ තව එකක් දක්වලා තියෙනවා මේ සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච අනත්ත අනිච්ච කියන තැන මේ සංස්කාර කියලා කියන්නේ කර්ම. එතනදී ගන්නකොට කියන්න වෙන්නේ මේ අපි පසු කාලීන බෙදීම අනුව චිත්තචෛතසික රූප නිබ්බාන කියලා බී ධර්මයේ කොටස් හතරකට බෙදනවා මුළු එකම. ඒක liverලා රූප කොටාශය කියලා කියන්නේ ඔය අපි රූපණ ගති වෙනස් වෙන ගති කියන පටවියාපෝ තේජෝ වායෝට සම්බන්ධ කොටස. එසේ නාම ධර්ම අපි චිත්ත චෛතසික වශයෙන් කරමු. හිතත් හිතේ පහළ වෙන චෛතසික. ඒක හරියට මහමුදත් මහමුදේ පහළ වෙන දියරලිත් වගේ. එතන මේ චෛතසික අවුලලා පසු කාලීන ඒ ආචාර්යවරු කි 52කට කඩලා පෙන්නලා තියෙනවා මේ මේ චෛතසික හොඳ නරක සෝබන අසෝබන වශයෙන්. අන්නේ චෛතසික 32කින් වේදනා කියන චෛතසිකේ වේදනා ස්කන්ධය වෙනවා. හඳුනා ගැනීම කොටසත් බරපතල නිසා ඒක වෙනම උපාදාන ස්කන්ධයක් වෙනවා. ඊටු 50ම මේ ඡේ මේ සංස්කාර කියන පදයට දාලා තියෙනවා. ඒතර මේක ඇතුලේ මේක නයිමල් ලක්වා. එක එක දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා සංඛාර කියන පදේ සඳහන් කරන්නේ ඊතුරු චෛසික 50ක්. නමුත් ඒක <clears throat> ත්‍රිපිටකය පිළිබඳ හැඟීමකින් අර්ථකථන දෙන අදහසෙන් බලනකොට මේ 50 දෙනෙක් ඉන්න ඉස්කෝලේ පන්තියේ මොනිටර් විදියට වගේ වැඩ කරන චේතන. එයා සාමාන්‍ය පොතේ සඳහන් කරන විදියට වඩු ශිෂ්‍ය සමූහයක් <clears throat> වඩු මඩුවක වැඩ කරනකොට ප්‍රධාන ගුරු වඩුව නැත්තම් එතන ඉන්න ජේෂ්ඨම එක්කනා තමනුත් වඩුකම් කරන ගමන් අනික් පිරිස හසුරුවනවා. පන්තික මොනිටර් වගේ කියලා හිතා ගන්න පුළුවන්. ටීචර් නෑ. එතකොට මොනිටර් තමයි පන්ති නිශ්ශබ්ද කරන්නේ. එයා ගුරුවරයෙක් නෙවෙයි. අර වගේ තමයි වඩු ශිෂ්‍ය ප්‍රධාන වඩු ශිෂ්‍ය තමන්ගේ අතුරු හසුන වගේ මේ සංඛාර මල්ලේ තියෙන චෛතසික අණුව විශේෂයෙන්ම සංසාරයට බරපැත්ත ගත්තොත් චේතනාව තමයි බොහොම බලවත්. මොකද ඒක කර්ම රැස් කරන නිසා. ඒක නිසා සංස්කාර කියලා කියන්නේ චේතනා කියන තැනට අපි එතෙන් තියෙනවා. ඒ නිසා අபிසංකරෝති අபிසංචේතිතං කියන පද දෙක ਸਰවචාන්සේ සමාකාරව සඳහන් කරනවා. අபிසංචේතන අபிසංස්කාර සංඛාර වෙන්නේ පාරින් යනකොට අபிසංකරෝති අபிසංකරෝති इति උච්චති බික්කවේ සංඛාරෝ කියලා සඳහන් කරලා කියනවා. තවත් තැනක චේතිතං අபிසංචේතිතං කියන කරත් ඒක සංස්කාර සහ චේතනා කියන පස්ස සඳහන් කරනවා. ඒකට පස්සේ අන්තිම බලනකොට ඒ චේතනා වලින් කරන සෑම දෙයක්ම දුක පිණිස පිටනවා. සෑම දෙයක්ම අනිච්චත්වයටපත් වෙනවා. නිසා චේතන නොකලත් මේ වැඩේ වෙනවා. එතකොට අපිට දුකක් නැහැ. එතකොට ඒක අනිත්‍ය උනායි කියලා අපිට ගාණක් නැහැ. මේ තෝරාගෙන ඉල කරන්නේ සංස්කාර වලින් තෝරාගත්තට පස්සේ චේතනා පාල කරනවා. ඒ පාල පාල කරන කරන චේතනාවෙන් දුකක් සහ අනිත්‍යත්වයටපත් වෙනවා. මෙතන සබ්බේ සංඛාරා දුක්ඛා කියන පදයෙන් සඳහන් වෙනවා. තව පැත්තකින් කියනවා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා සංස්කාරයන් කියලා කියන්නේ <clears throat> අඩු බලංශෝ කියලා වගේ ගන්න පුළුවන්. පණ ඇති කයක් කියනවනම් අඩු බලංශෝ තමයි හුස්ම ගන්න. වචනයක් දොඩන්න වචනයක් කතා කරන්න අඩු බලංශෝ තමයි ඇතුලේ කරන විතක්ක ਵਿਚාර දෙක. එසේ මනෝ හෝ චිත්ත කියන தත්තේ නැත්තුවම බැටි අත්‍යන්ත අඩියම පල් අතගාල බැලුවොත් එතන තමයි වේදනා සංඥා දෙක තියෙන්නේ. ඒවා මතින් තමයි ඊතුරු ආලවට්ටම් විස්තර විභාග විචිතුරුකම් ඔක්කොම පාර එතන සංඛාර කියනවා ඒකට ඔය කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ අපට ඒ නිවැරදි නිවීම දේශනා කරනකොට සංඛාර කියන පදේ කියන සංකේන පූර්ව උපසර්ගය අයින් කළා කාර කියන පදයෙන් කාර කියලා කියන්නේ ඡාරය හරය කියලා ගත්තා. ඒ කියන්නේ කසායක් ගත්තාම කසාය වේලලා වේලලා වේලලා අන්තිමට අපි අටයකට හිඳලා නෙවෙයි ඉතුරු එකත් හිඳලා ගත්තොත් ඒ කසායේ තියෙන හරය ටික කුලියක් වගේපත් වෙනවා. ඒක ඒක තමයි ඒ කසායේ තියෙන ප්‍රධානම දේ වගේ හරය කියන පදෙමුත් ධන සංඛාරය. ඒක එන්නේ මේ කයක් පවතිනකට නම් නැතුවම බැරි හරය තමයි හුස්ම හුස්ම නැත්තම් සජීවී සප්‍රාණික කයක් කියලා කියනවා. වචනයක් කතා කරන ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර දෙක බෙදෙනවා. ඒ නිසා දෙවිතෝ දෙවිවරු දේව ස්රෝතෙන් අහනකොට ඒගොල්ල කටහඬ නෙවෙයි යන්නේ ඒගොල්ල විතක්ක විපහරේ යන්නේ. වට වචනේ බින්දින්ට ඉස්සෙල්ලා හිත ඇතුලේ යාගේ විතක්ක නගිනකොටම ඒක දෙයියන්ට ඇහෙනවා කියන. විතක්ක විපහරයෙන්ම දෙයියෝ දන්නා තා පොඩ්ඩකින් මෙයා වචනේ බින්දින්නේ මේකයි කියන. චිත්ත සංකාර ගැන බලනකොට අනික් කෙනාගේ වේදනා සංඥා දෙක දැක්කනම් එහෙම නැත්නම් කියනවා වේදනා සංඥා දෙක අයින් කරන සංඥා වේදිත නිරෝධයට ගියා නම් චිත්ත නිරෝධය තමයි. එනිසා නිරෝධයේ අවසාන කියන විනෝද සමාපත්තියට යනකොට සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ චිත්ත නිරෝධය තමයි. එනිසා හිතක් කියලා කියන්නේ සංඥා වේදනා දෙක. ඒ අනුවත් අපි ඊයේ සාකච්ඡා කරා. ඊට අමතරව සංස්කාර ස්කන්ධය කියලා එකක් අපි කතා කරනවා. මේ සූත්‍රය අපි බැසගත්තේ රූප ස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ. ඒකදී එන්නේ චෛතසික ටික තමයි. නමුත් අර වේදනා සංඥා චෛතසික දෙක වෙනමම උපාදාන වශයෙන් ස්කන්ධ වශයෙන් වෙන් කරුවට පස්සේ ඊතුරු 50 සංස්කාර වලට වැටෙනවා. මේ විදිහට මේ සංස්කාරවල විවිධ ඉදිරිපත් කිරීම නැත්නම් විවිධාකාරයෙන් හැඩ මේවා අර්ථ ඡායා කියලා තමයි මේ සඳහන් වෙන්නේ මේ අර්ථ ඡායාවල් ගැන දැනගන්න දැනගන්න පේනවා ඒක ਸਰුවඥ භාසිතේ පවා තේරවාදේ පවා සාමාන්‍ය ඉගෙන ගන්න කෙනෙකුට දන්නවයි කියලා කියන්න හම්බ වෙන්නේ හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතින් ඊයේත් බණ කිව්වා අදත් බණ කියනවා. ඉතින් ඒ අනුව අපි බලන් හදාන්නේ මේ මේ විෂාන්තර දැනුමක් හෝ විශිෂ්ට මුල ධර්ම දැනුමක් ගන්න නෙවෙයි. මේ භාවනාවට මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙදී මේ සංඛාරවල කියන මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා අපි අර බෙදාගත්තේ පස්සම්බය කාය සංඛාරම් කියලා ඉස්සලම ආස්වාද ප්‍රසවාස සංසිඳවන කැලක් නැත්නම් ආනාපාන සති සූත්‍රයේ කාය කායන පස්සන කොටසේ ඒ කාය සංස්කාර සංසිඳනවා ඊට පස්සේ වචී චිත්ත සංකාර දැනගෙන චිත්ත සංකාර සංසිඳනවා ඒ සංසිඳන හැම තැනකදීම භාවනාවේ යනකොට චේතනා පහළ නොකිරීමයි චේතනා කියන්නේ සංස්කාර නම් චේතනා සංසිඳීමයි මෙතන කරන්නේ. මොන්නම තාලකින්වත් විශේෂයෙන්ම මතක තියාගන්න අර කායानुපස්සනා වශයෙන් කාය සංසිඳුණාට පස්සේ එතෙන් යනකන් චේතනා ඕනේනේ. ඉඳ ගන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, අනික් නිවර්ණ අයින් කරන්න ඕනේ, මූල කර්මත්තානේ මතු කර ගන්න ඕනේ. ඒකට චේතනා අවශ්‍යයි. ඒක සාර්ථක වෙන්න පුළුවන් අවසර සාර්ථක වෙන්න පුළුවන්. අපි ගන්නවා සාර්ථක වෙච්ච යෝගාවචරය ගත්තොත් එයා අරමුණම කොටු කරලා නිවර්ණ අයින් කරගෙන අරමුණ මූණට මූණ දාලා අරමුණේ විපරිණාමය බලන්නේ. දීර්ඝ උස්ම කෙටි උස්මක් වෙලා ඒකේ හොඳට මේ මුල මේ මැද මේ අග වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් ආනපාන බලන ඉන්නකොට සියල්ලම ඇතුළට නැමෙන වෙලාවක් එනවනම් සැක නැහැ, නිින්ද නැහැ, හයියෙන් උස්ම ගන්න යන්නේ නැහැ, ඇද්ද කරලා බලන්නේ බය වෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැති මේවා තෑහෙන කල් ගිහිල්ලා ඉගෙන ගන්නදී ඔව් කරලා කරලා කරලා කරලා ඇතුළට නැමුණයි කියලා හිතමු. ආන්නේ ඇතුළට නැමෙච්චාම සංහිඳියාවක් එනවා. තමයි පස්සම්මනේ කියන්නේ. අන්න එතනින් පස්සේ දැනගන්න ඕනේ දැන් භාවනා ගැම්මෑරන් තියෙන්නේ මේකට යන්න දෙන එකයි කරන්නේ. මේක දෙනකොට নানা ප්‍රකාර මේ කුලීලි පෑන් নানা ප්‍රකාර කම්පන චංචල වේග හිතාගන්න බැරි දේවල් එනවා. අන්න ඒකේ ගෙවා දැමීමෙන් තමයි ඊගාවට තියෙන වේදනා සංඥා දෙක සංසිඳවන්න තියෙන්නේ. ඉතින් අන්න එතෙන්ට යනකොට විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔය අභිධර්මය උගන්වනටත් උගන්වනවා සංස්කාරික සහ අසංස්කාරික කියලා. සසංකාරක අසංකාරික ભેදයක් වෙන්නේ. සසංකාරිකයි කියලා කියන්නේ හිතලා කරන එළවුමක් සහ මෙහෙයුමක් සහිතව කරන. හිතලා කරන. අසංස්කාරික කියලා කියන්නේ වෙනව. ඉබේ සිද්ධ වෙනව. මේ තමයි භාවනා භාෂාවක තියෙන අන්තිම ගැඹුරු ව්‍යාකරණ මෙතනයි තියෙන්නේ. සකර්මක අකර්මක කියලා අපි භාෂා විපාරේ දාන. Passive passive voice active voice කියලා දෙකට කඩනවා. ඔය දෙක තමයි විපස්සනාදි බේරලා දෙන්න හදන්නේ. ඉතින් ඒක අපි ගත මේ සංස්කාර කියන පදයේ අසංකාරික සසංකාරික ભેදය අනුව ගත්තහම හුස්ම ගන්නවද ගැනිනවද කියන එක ඔය කොච්චර කිව්වත් සූක්ෂම දෙයක්. තමාරුන්ට ඒක නිසා භාවනට බහින්න බෑ. ඒගොල්ලෝ කියනවා කොච්චර කරන් ගියා හුස්ම නිකන් වැටෙන්න බෑ. මට හුස්ම ගෑනිනවා. මොකද මේ හුස්ම ඉස්මතු කරගන්න, ලක්ෂණ බලාගන්න. ඉතින් ඒක නිසා හුස්ම ගන්නවා. ඒ කියන්නේ හුස්ම ආයාසයෙන් හුස්ම ගන්නවා කියලා අපි මේකට කියන්නේ. ඒක නිසා අසංස්කාරිකව නෙවෙයි සිද්ධ වෙන්නේ සසංකාරිකව. ඒක වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ අනිච්ඡානුක පේශින් සහ ඉච්ඡානුක පේශින් කියන්නේ ඉච්ඡ කියලා කියන කැමැත්ත. ඉච්ඡානුක පේශින් කියලා කියන හුස්ම ගන්න. ආයාසයෙන් හුස්ම ගන්න. අනිච්ඡානුකපේෂින් කියලා කියන්නේ හුස්ම ගෑනිනවා. මෙන්න මේ දෙක වෙන් කරගන්නවා කියන එක ලේසි නෑ. මට මතකයි මම ඔය ෆාම් එකේ වැඩ කරන කාලේ පොතක් කරන් ගිහිල්ලා හැන්දෑවේ හතරමාට විතර වගේ එළිය පුටුවක් තියාගෙන මේක කියවලා බලපු වෙලාවේ මට නිකන් කරකොලත ඇරියා සියල්ලම මේ ජීවිතය කියලා කියන්නේ කරන දෙයක්ද කරන දෙයක්ද කියලා. අපිට වෙන දෙයක්ද නැත්නම් අපි කරන දෙයක්ද? එතනම එහා පැත්තේ ඉන්නවා පන්සලේ ඒ වාලුකාරාමේ ආම්තුරු හම්බෙලා ගිහිල්ලා මං කිව්වා ස්වාමීන් වහන්සේ මේක ඒ ආම්තුරු අභිධර්ම ගන්න මට අභිධර්ම පෙන්වන්න බෑ. මට අරහන් මේක මට කරප්පන්. මොකද මේක දැක්කට පස්සේ මං ගිහිල්ලා ඔකට පස්සේ ගියා ආම්තුරු ඇත්තටම ඉතින් මේක අල්ලපුවත් වත්තේ මහත්තයා නැවිලා ඉඳි ආම්තුරු කොහොම කර කරලා මට කියලා දුන්නා. කියවන්න කියවන්න මට තේරුණා මේක යනවා යනවා යනවා කෙලවරක් නෑ. පස්සේ දවසක මේ රසය ඇත්තටම මේ වෙලාවේදී ඒකේ රසයක් වැටහිලා ඊපස්සේ පැවිදි වුණාට පස්සේ මම ගියා අපේ කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේට කියලා කිව්වා ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ මේ අසංකාරික සසංකාරික ભેදය ගැන ඒක අභිධර්මයේ අනිවාර්යම ලක්ෂණයක් උවහන්සේ මොකද කියන්නේ කියලා ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඔක බේරන්න පුළුවන් නම් හොඳයි ආයසුතු ඔක මොකාටවත් බේරන්න බෑ පොතේ නම් කියනවා මේක හිතලා කෙරුවද කෙරුණාද කියලා නමුත් ප්‍රායෝගිකව බලන කෙනාට කියන්න බෑ ඊ නිසා ඔය පොත ඉගෙන ගත්තට පොත ඉගෙන ගත්තට වැඩියට බැස්සට පස්සේ හුස්ම ගන්නවද හුස්ම ගන්නවද කියන්න බෑ. හැබැයි මට පේනවා මේකට සර්වඥාන්සේ තට්ටු කරලා තියෙන ඇනේට. උන්වහන්සේ අපිට වගකීමක් දෙනවා හුස්ම ගන්නා තාකල් සසංකාරිකයි චේතනාපූර්වකයි කවදාක විපස්සනාවක් වෙන්නේ නැහැ. ගැනෙන හුස්ම දිහා බලනකොට අසංස්කාරකව සිද්ධ වෙනවා. තමන් හුදු නිරීක්ෂකෙක් විතරයි. ඒකට එක්කනා තුලම දෙන්නෙක් ඉන්නේ. හුස්ම වෙන්න ආරිනවා ඒකත් ලේසි නෑ කෙනෙකුට හරි අමාරු සමහරුන්ට කොහොම කෙරුවක්වත් බෑ ඒක තියා බලන්න ඉතින් අම්මලාට තාත්තලාට වෙලා තියෙන ඕකයි දරුවන්ට හැදෙන්න දෙන්න බෑ ඒගොල්ලෝ හදන්න හදනවා හැදුවට පස්සේ වෙන්නේ මොකද්ද මාර්යෝ තමයි හැදෙන්නේ දෙමාපියන් වෛර කරනවා කියන එක අහන්නම දෙයක් නෑ දරුවන්ගේ මොකද දෙමාපියෝ හදන්න හදන නිසා. ඒකේ කියන්න බෑ මේ දරුවා අයාලේ යන්න හැදේ මේක. ඔහේ හැදෙන්න දෙන්නත් බෑ. ඔය ප්‍රශ්නේ මම හිතන්නේ කවදාකවත් නැතරම් අද දෙමාපියන් හදනවද නැත්නම් හැදෙන දරුවාට අත් උදව් දෙනවද කියන එක නම් මම හිතන්නේ දරුවන්ට වැඩිය දුර්වල දෙමාපියෝ. ඒක ඉති පැත්තට දාමු මොකද එතකොට ඕක කතාවෙන් දිහාකට යනවා. හුස්ම ගැන බලනකොට අසංස්කාරිකව හුස්ම කියලා කියන්නේ ස්වභාවිකම හුස්ම. මේ හුස්මට මෙහෙම දීගෙන ඉන්නවා කියලා කියන්නේ සෑහෙන පරිත්‍යාගයක් කරන්න වෙනවා. සෑහෙන කාය ජීවිත নিরপেক্ষ භාවයකට යන්න ඕන හුස්මට යnderලා බලන්න. අපේ ජීවිත පුරාවට අපි කෙරුවේ අනුගේ මඟුල් වලට ඇඟිලි ගන්න එක. නිසා අපිට කවදාකවත් බෑ ඒකට යnderලා බලන්න. බෑ කියන්න බෑ නැත්තම් මෙච්චර දෙනකම් භාවනා කරන්න ඉන්නේ නැහැ. නමුත් මම මේ කියන්නේ රිදවන්න ඕන නිසා. ඇත්ත කෝක වෙත. අපි හිතමු කවුරු හරි බැනුම් අහලා හරි කුටි කාලා හරි හිත හදලා හරි දත කාගෙන හරි මම යන හුස්මට යන්නදලා බලා ඉන්නවා කියන එක තේරුම් ගත්තයි කිය. නැත්නම් මට ඉස්සරහට යන්න බැන්ස මම කියනවා තේරුම් ගන්න දැන් හොඳට හුස්ම සංසිඳන වෙලාවෙදිත් ඉතින් ප්‍රශ්න අහනවා ඉතින් කමටහන් සුද්ධ කරන දැන් මම මොකද කරන්නේ? ඒ කියන්නේ ආය සංස්කරණය කරන්න හදන්නේ. ඉතින් කියලා දීලා දීලා දීලා දීලා මේක ස්වභාවිකයි. එතෙන්දී බයක් එනවා, චකිතයක් එනවා, පාළුගතියක් දැනෙනවා, අසරණ වෙනවා. ඉතින් ඒක නිසා බුදුන් කෙරේ සද්ධාවේ ඡාතියට යට කරලා පුළුවන්තරම් ධෛර්යමත් වෙලා උඩ ඕම යන්න දෙන්න. බුදියන කොටියර බුදියන් ආරින්න අවසන් දෙන්න එපයි කියලා කියයි කියලා ඒක මොකක්ද? අපි ඒක කියන්නේ සරුවචනංශයකට කියන්නේ පස්සම් බයං කාය සංකාරං අසසීසාමිච සික්කති. සංසිඳන හුස්මට ඇඟිලි ගහන්න එපා. සංස්කරණය කරන්න එපා. පස්සම්බනේ කරන්න කාය සංස්කාර. ඔනේ එතකොට අපි කායන පස්සනාවේ කෙලවරට පැමිණියා. කියන්නේ කායන පස්සනාව අපි සෑහෙන දුරට වශී කරගත්තා. ඒ කියන්නේ ජීවිතේට නෙමෙයි ඒ පරියන්කේ. ආනිකෙන් අපි හැමිදලලා මේ ස්ම සංසිඳීගෙන යනවා කරන්නේ. යන්නල්. හඬලා බලාගෙන ඉන්නවා බොහෝමත්ම මෙතින් මෙහෙම එකක් කියත හැකි. යම් දවසක යම් යෝගාවචරයේ ඒ සංසිඳන හුස්ම දැකලා හොඳ අවදියක හැබැයි මේ නිින්දක්වත් ඔය එක එකන කියන්න හදන මේ මොකද්ද මේ භවංග හිතවත් මොනක්වත් නෙවෙයි හුස්ම නැහැ අරමුණක් පේන්නේ පිරිච්ච හිතකින් සන්තුෂ්ටි කර හිතකින් ඔබ දිහා බලන්නේ හිටියොත් ඉස්සල්ලාම වතාරතේ ජීවිතේ තේරීම ගිහිල්ලා ඒ නිසා මුළු ලෝකෙම දැන් Tamanට හම්බ වෙනවා දැන් තෝරන්නේ තේරුවොත් නේ අපි කොටසක් අයින් කරන කොටසක් ගන්නවනේ මෙතෙන් එනකොට වෙනවා මුළු ලෝකෙම තියෙනවා කිසිම දෙකට ඇඟිලි ගහලා නැහැ ඒක එතන යනවා Taman මෙතෙන්ටලා බලා ඉන්නවා මේ තමයි ඉස්සල්ලාම ජීවිතේ පළවෙනි වතාවට පිරිච්ච ගතිය දැක ගන්න වෙලාව සාසන සම්පත්තිය දැනගන්න වෙලාව තේරීමක් කියලා කියන්නේ විශාල දෙයක් ප්‍රතික්ෂේප කිරීම. දැන් වෙන්නේ මොකද්ද? මනස විඥානයේ ඉන්ද්‍රිය බැඳීමෙන් ඉඳලා ඇතුළට ඇතුළට එනවා සෑම ඉන්ද්‍රියකටම සෑම සංඥාවක්ම එනවා කෝකටවත් හිත විහිදුවන්නේ නැහැ. එහෙම නැත්නම් සත්තු ඇවිල්ලා මකුළු දැලේ වදිනවා මකුළුවා දඟලන්නේ. එක්ක උට කාලා ඇති වෙනවා. අන් ඒ ඇති උනේ නැත්නම් මගුල නතර කරන්න බෑ. ඌ ඊ වේගයෙන් යන්නේ සතක් වගේ. දැන් අපි වෙලා තියෙන්නේ සද්දත් ඇහෙනවා. මට නෙවෙයිනේ කතා කරන ඕන දෙයක් කතා කරගත්තා කියලා කරපණි. රූපත් පේනවා මනසට ගණන් ගන්න ඒව එකක්වත් මම ආරාධනා කරපුවා බව නෙවෙයි. කය වේදනක් දැනෙනවා මට දරාගෙන ඉන්න පුළුවන් මම දරාගෙන. හිතවිලිත් ඕගල යනවා. එකක්වත් මම ඉල්ලන බලාපොරොත්තු වෙන දේවල් නෙවෙයි. ඒවා නිකන් ආගන්තුකෝ කරබන මේ අවසන්ට ගියොත් ඇවිස්සෙනවා කර්මනේ හිටිය පුදුමාකාර සංසිඳීමක් සංසිඳි. ඒ සංසිඳිනේ යෝගාවචරයට උපේක්ෂා වෙලා, තලතුණ වෙලා, අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම පිළිබඳ පටන් අරගෙන එහෙම සංසිඳනවායි කියලා හිතමු. සංසිඳනකොට වෙන්නේ හිත ඇතුළට නැමෙනවා. ඉඳුරන් හා සම්බන්ධතාවයේදී ඉඳුරන් ඇවිල්ලා දොරට තට්ටු කරාට අපි දොර අරින්න යන්නේ. එනතන ඉඳුරන් ගොඩාක් යෝජනා ගේනවා. එකම යෝජනාවක තිස්තර කරන්නේ. සෑම යෝජනාවක්ම හැමස් පෙට්ටියට දානවා. හමස් පෙට්ටිය කියන එක දන්නවද මන් දන්නේ නැහැ මේගොල්ලෝ. හමස් පෙට්ටිය කියලා කියන්නේ දෑවට පස්සේ ආය මා ඒ පෙට්ටිය අරින්න මා 10ක් යනවා. ඒක හමස් කියනවා. ඒ නිසා මේ යෝජනා බෙදිලා එකකටවත් නෙමෙයි කලබල වෙන්නේ. එකක් සංස්කරණය කරන්න එකක්වත් තෝරන්නේ මේක වැදගත් මේක නෑ මොකුත් නෑ. ආ නොතන ඉන්නකොට ඒ පරි වටේ ඉන්ද්‍රිය ගෝචරව හැසිරිච්ච හිස ඇතුළට නැමෙනවා. ඒ ඇතුළට නැමෙනකොට ඉස්සල්ලාම බතාට යෝගාවචරය මුළු කයම අද්දාගෙන. ආස්වාද ප්‍රසආසයේ හිත ගිලිහෙනවා කියලා. ගිලිවිලා මුළු කයටම විසිරලා යනවා. එතකොට රූප පේන්නේ නැතුවම නෙවෙයි. මනසට රූප නොපෙනෙනවා නෙවෙයි. කණ්ඩ සද්ද නැහෙනවාමත් නෙවෙයි. කයට වේදනා නොදැනෙනවාමත් නෙවෙයි. හිතට හිතවිලි නොයනවාමත් වෙනමුත් එයා දන්නවා මේ හැම එකකින්ම මාව කුප්පණ්ඩයි හදන්නේ. මම නෑ කිපෙන්නේ ගෙයි මියා ගේ මැද අවදියෙන් ඉන්නවා. එක එකන ඇවිල්ලා බඩු විකුණන කට්ටියයි හොරුයි ණයට බඩු ගෙනියන්න ආපු මිනිස්සුයි බඩු ගෙනියලා ගෙනත් දෙන මිනිස්සු වටේට ගේ වටේ කරකිනවා ගෙහි මියා ඉන්නවා ගේ මැදට වෙලා. ඔන්න ඕක තමයි ඉස්සල්ලාම බතාට යෝගාවචරය පිරිච්ච ගතිය සන්තුෂ්ටි කරගතිය සාසන සම්පත්තිය තේරුම් ගන්න වෙලා. ඉතින් එන්නේ ඉස්සලා බය චකිත කම්මැලි මේ නිදිමත ගති ගොඩක් මඟ අරවන්නේ. ඒක මම තාක් කියලා තියෙන නිසා මම මෙතෙන්ද කෙටියෙන් මතක් කරගෙන යනවා. කොටින්ම කාය ජීවිත নিরপেক্ষ වෙනවා. ඔන්න එතන ගියාට පස්සේ තේරෙනවා දැන් කිසිම දෙයක් තෝරපු නැති නිසා මුළු ලෝකෙම ලැබිලා තියෙනවා. හැබැයි මේ ලෝකේ තියෙන්නේ උත්සන්න ආසන්නව නෙවෙයි. යම් සීමාවකින් ඇත. ඔන්න ඔතෙන්දි තමයි ඒ කය සංසුන්වනට පස්සේ ඔය පීති සුඛ චිත්ත සංඛාර තර වැටෙන්න පටන් ගන්නවා. චිත්ත සංකාර කියන්නේ දැන් ඉතින් අර හිතේ තියෙන මතක තමගේ රුචි අරුචිකං චරිත ලක්ෂණ පරණ කර්ම වේග ඉතින් පැහෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය දැන් මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන බැල්මේ අසංස්කාරිකව බලාන ඉන්නවා කියන එක හරිම අමාරු දෙයක්. ඒ වෙනුවට මොකද කරන්නේ මේ සංස්කාර සංඛාරා අත්තනෝ සමනපස්සති මේ මේ මතු කරන්නේ මගේ ස්වභාවික ආත්මයයි කියලා අර එනින සංඥාවල් අපි තෝරන්න ගත්තා. උදාහරණයක් වශයෙන් කියනවා එහිම කරබන ඉන්නකොටන බුද්ධ ප්‍රූපයක් වේ. හම්බෝ මේ තමයි නියමම බුදුහාමුදුරුවෝ කියලා අරකට පණ දීගෙන භාවනාවත් මතක නැහැ අරක පිටිපස්සේ යනවා. දන්නේ නැහැ මේ ආරස්සා කළ යුත්තේ අර මොනවත් නැති විවේකයක්. ඉතින් බුදු පිළිමේ දැක්කයි කියලා, ජේතවනාරාමේ දැක්කයි කියලා ඉතින් ඔක්කොම වැඩ බහලා තබලා කියනවා අනික් කටටත් වැඩිය මට දැන් සාහසනේ පිටලා කියනවා හරි ගිහිල්ලා කියන කියලා අර එන ආත්මය මගේ කරගන්න. එහෙම නැත්නම් මේ පේන එකේ තමයි මට දැන් වැඩ කරලා තියෙන නිසා අනබන් නැතුනට කමන්න මට දැන් බුදුහාමුදුරු කෙලිම ඇවිල්ලා ඉන්නවනේ ගෙඩිය පිටින්ම. එයින් බුදුහාමුදුරුත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නවා. එතන මේ බුදුහාමුදුරු දැක්කේ මමයි මගේ කියලා ගන්න. එහෙම එහි ගත යුතු ආත්මයක් කියනවායි කියලා සංඛාරණං අත්තන සමනිපස්සති අත්තනිමා සංස්කාරේ සමනිපස්සති සංඛාරස්මින් වාත්තන අත්තාන සමනිපස්සති ආදි විදිහට අර එන මොන දෙයකට කොයිම ක්‍රමයකට මේකමයි ආත්මය කියලා හෝ මෙහි ආත්මය වෙයි ආත්මයේ මේයි වෙයි මේ මේ පදනම් කරගෙන ආත්මය වෙයි කියලා ඔය මතුවෙන සෑම එකක්ම අතහරිනව වෙනකොට අපි කරන්නේ මගේ විශේෂ ලාභයක් නිසා මට වෙච්ච දෙයක් නැත්නම් මගේ විශේෂ කර්මයක් නිසා මට ආපු ශාපයක් කියලා අර දේවල් වලට සැලෙන එක තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මේ නකුලපිතු සූත්‍රයේදී සරුවචනසේ එක ගණිතන සාකච්ඡාවක් කරනවා ඒ නකුලපිතු නකුලතු නකුලගේ නකුල කියන දරුවගේ තාත්තා නකුලපිතු ඇවිල්ලා කියනවා බුදුහාමුදුර ගාට අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දකින්න අපිට පුදුම ආසාවක් තියෙන්නේ. ඇත්තටම විපස්සක විපස්සනා භාවනා කරන උපාසක වහන්තුරුන්ගේ පළවෙනි විදිහට බුදුහාමුදුර මෙයාව අඳුනගෙන කියනවා. හොඳ ශ්‍රද්ධාවන්තය, හොඳ ප්‍රඥාවන්තය. ඒකම ඇත්තටම කටකලා වැඩ කරන. ඒක ඇත්තටම ලෙඩ වෙලා ඉන්න බෑ. ඉතින් කියනවා පුදුම ආසාවකින් අපි ඔබ වහන්සේ ගැන හිතානින්න බුදු වහන්සේ එන්න පුළුවන් නම් හැමදාම එනවා මට දැන් ඉස්සර වගේ ඉන්න මම බොහොම අමාරුවෙන් ආවේ අනේ ස්වාමීන් වහන්සේ කයි මං හරිම ආතුරයි කිය. බුදුහාමුදුරුවෝ කියනවා ආතුර කයක් තියෙන බව මට පේනවා. ඒක නම් ඇත්තම. හැබැයි මට එකක් කිය හැකි. උඹ නම් දැන් වයසට ගිහිල්ලා වම තියෙනකොට දකුණ පේන්නේ. තියා යන්නේ. උතුර බලනකොට දකුණ පේන්නේ. ඒක හරිය නිසා උඹ ආතුරයි කියනවා. මේ ලෝකේ කවුරු හරි කියනවනම් මම මට ලෙඩක් නැහැ කියලා ඌට ඉතින් පිස්සු තමයි. එක චිත්තක්ෂණයට හරි කවුරු හරි කියනවා මට ලෙඩ නැහැ කියලා ඉතින් ඒ බාලකම මිසක්කා උඹටයි මට එන ප්‍රශ්නයක් නැහැ අනික් කටේ හිතන්නේ අපි තරුණයි අපිට ඔදේ තියෙනවා අපිට තරු ඇඳලා ගහන්න පුළුවන් උඩ පනින්න පුළුවන් කියලා ඒ නිසා හිතනවා නම් චිත්තක්ෂණයකට හරි ආரோக்கிයතාවයක් නිල වශයෙන් ප්‍රකාශයක් කරනවා ඒක තකතිරුකම ඇර වෙන එකක් නෙවෙයි ඊට පස්සේ බුදුහාමර කියනවා නකුල පිටුට උපාසකයෝ උපාසක මහත්යෝ මේ කය ලෙඩ වෙලා තියෙද්දි හිත ලෙඩනවා කියලා තියාගන්නයි වැඩේ තියෙන්නේ. මේ සුසීමට කියනවානේ උබ්බේවකෝ සුසීම ධම්මට්ඨි ඥාන පස්සා පච්චානිබ්බාණං කියන. තේරෙන්නේ නැහැ. නකුල පිටුතුමාට කියනවා නකුල පිටු ගෘහපතිය ආතුර කායෝ හෝති කයෙන් ආතුර වුණාට හිත ආරෝග්‍ය වෙන්න වැඩ කරන්නේ කියලා. අනේ බොහොම වටිනා ස්වාමීන් වහන්සේ මේ උපදේශය කියලා පස්සෙන් පස්සට යනවා. බුදුහමරණ වැදලා යනවා. ගිහිල්ලා මෙයා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට දෙනවා විච්ඡ සිද්ධිය පිළිබඳ කතාව කණේ ස්වාමීන් වහන්සේලා බලන අපි පුදුම ආසාවෙන් ඉන්නේ ස්වාමීන් වහන්සේ. යාගන්නේ ගන්න විදියක් නැහැ වයසයි. ඒ නිසා මම ඇවිල්ලා බුදුහමරණ වන්දනා කරා. බොහොම හොඳයි. කියලා සාරිපුත්තු ස්වාමීන් අනුමත කරලා අහනවා මොනවද කිව්වේ බුදුහාම ඊට පස්සේ කියනවා මෙහෙමයි. ලෙඩ නොවිලා ඉන්නවා කියලා කවුරුත් කියනවනම් ඒක ඉතින් බාලකම හැර වෙන මොකද්ද කිව්වා බෑ බුදුහාමරණට උපදේශයක් දුන්නා. ආතුර කාය වුණාට ආතුර හිතක් තියාගන්න එපයි කියලා. හරි වටිනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අහන සායකතම ඔබට මේක තේරෙනවද කියලා. අනේ තේරෙන්නේ නැහැ. කොහොමද මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්නේ නැත්තේ? ඉතින් ඒක අහන්න තිබුණානේ බුදුහාමරන් කියලා කියන. ඒකට කියනවානේ ස්වාමීන් වහන්සේ මේ වගේ ප්‍රශ්නයක් ගෙදරදී මට ඇති වුණත් අපි ගව් ගණන් හරි එන්නේ ඔබ වහන්සේ ළඟටනේ. ඉතින් ඔබ වහන්සේ මයි ළඟ ඉන්නවා අනේ මට අනුකම්පා කරලා මේ බුදුහාමරෝ කෙටියෙන් කියාපු දේ ආතුර කයක් ඇතුව උනත් හිත ආතුර කරගන්න නැති මට කියලා දෙන්න කියලා. එහෙනම් උපාසකේ සාදු මන සාදුකම් සුණාත මනසිකරත හොඳට ධර්ම ගෞරවයෙන් අහපන් ඔන්න මම කියලා දෙනවා කියලා. ඒ සාපාසක මහත්යාගෙන්ම ශ්‍රද්ධාව ඇති කරගෙන කියනවා ඉද උපාසක නැත්නම් ගහපති අසුතව පුතජන අසුතව පුතුජනෝ අත්තා සංඛාරණං අත්තානති අත්තානං සම්නුපසති සංඛාරස්මින් වාත්තනි සමනුපස්සී අත්නිවා සංකාර සමනුපස්සති මේ විදිහට මේ වැඩක් භාවනා කරනකොට තමයි මේක අහුවෙන්නේ හිතට එන හැම දෙයක්ම මම කියන්නේ එතන මේක තමයි ආත්මය කියලා හිතාගන්නේ ආත්මයෙන් තමයි මේ හිතේ එන්නේ කියලා හිතාගන්නේ නැත්නම් ආත්මේ පදනම් කරන තමයි එන්නේ කියලා හිතාගන්නවා මේ තමයි පෘථග්ජනයා කය ලෙඩ වෙනකොට හිත ලෙඩ කර ගන්න හැටි නමුත් භාවනා කරන එකනා ඉස්සල්ලාම කරන්නේ කාය සංස්කාර කියන අර ආනාපාන සංසිඳුලා දැන් හොඳට බලන් ඉන්නවා ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ ගලාගෙන යනවා ඒක ඉතින් මිනියට මිනිගුණුත් පාවල යනවා අසුචිත් පාවල යනවා මල් පිළිත් පාවල යනවා පෙනත් පාවල යනවා බලන් ඉන්නවා කිසිම දෙයකට ඇඟිලි ගන්න නැතුව මොකද ඇඟිලි ගැහුවොත් ඇඟිල්ල තෙපෙනවා වතුර පාර කැළඹෙනවා පය දැම්මොත් පය තෙමෙනවා වතුර පාර කැළඹෙනවා මෙයා වියලිව ගඟ දිහා බලා ඉන්නා වගේ වේදනාව පහළ වෙනකොට වේදනාව මම කියා ගන්න යන්නෙත් නෑ. වේදනාව වෙහි මම ඉන්නවා කියා ගන්නෙත් නෑ. මේ වේදනාව මගේයි කියා ගන්න යන්නෙත් නෑ. වේදනාව පදනම් කරගෙනයි මම වෙන්නේ කියන්න යන්නෙත් නෑ. මේ වේදනාවේ ආස්වාසේ බැලුවා වගේ මේ මුල, මේ මැද, මේ අග කියලා බලන්න උත්සාහ කරනවා. හැබැයි ලේසි නෑ. මොකද අපි මේ මුලමදාක බලන විදියෙන් ඈත් වෙලා බලන්න කියට වේදනාව අපි වේදනාව මුත්තෝ බැලුවට වේදනාව මුක්තව අපි දිහා බලන්නේ එයා ගාහිකව බලන්නේ නිසා වේදනාව අපේ ඇඟට වදින්න එනවා අපි උත්සාහ කරනවා බලන්න. ඒ වගේම ශබ්ද ඇහෙනවා. ඒ ඇහෙන හැම ශබ්දයකදීම එක්ක මනාපය එක්ක අමනාපය පහළ වෙනවා. පහළ වෙනකොට මේ මනාපෙට හෝ අමනාපෙට හෝ මේ ශබ්දෙට මේක මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ මගේ ආත්මේ කියාගන්නෙත් නෑ නැත්නම් මෙහි ආත්මේ වෙනවා මයි ආත්මේ මේ සත්‍ය වෙනවා නැත්නම් ආත්මය කියන්නේ මේ ඇති වෙච්ච දෙයි කියලා අර එන සද්දෙට කිසිම ප්‍රතික්‍රියාවක් කරන්නේ සංස්කාර කරන්නේ මේක වේවා කියලා අදහසකුත් නැහැ නොවේවා කියලා අදහසකුත් නැහැ. ඒ නිසා සද්ද මේ කණින් ආව අර කණින් ගියා. එතකොට හිතවිලි එනවා. මේක තමයි තාම බරපතල ප්‍රශ්න උඟ දෙනකොට. මේ හැම හිතවිල්ලකටම තැවෙනවා. ඒ තැවෙන්න තැවෙන්න කෙලෙස් අස්සෙට. තැවෙන්න තැවෙන්න චේතන පහළ වෙනවා. ඉතින් මොකද කරන්නේ? බුදුජානකේ කියලා තිනවා මේ හිත කය ලෙඩ වුණත් හිත ලෙඩරුවේ ඉන්නනම් මේ හිතවිලි මම කියා ගන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මය කර ගන්න එපා මේ හිතවිල්ල මාව නියෝජනය කරලා කියලා හිතන්න එපා මම මේ හිතවිල්ල නියෝජනය කරනවා කියලා හිතන්න එපා මේ හිතවිල්ලෙහි ආත්මය තියෙනවා කියලා හිතන්න එපා හිතවිල්ල ආත්මයක් කියලා හිතන්න එපා ඉතින් වචනෙට දාන්න හරි කොච්චරද අමාරු බලන්න හිතවිල්ලක් ආත්මයක් නෙමෙයි කියලා හිතන්න ගියොත් ඒත් අහුවෙනවා හිතවිල්ල ආත්මේ නෙවෙයි කියලා හිතන්නේ කියත් ඒත් හිතනවා. මොකද්ද කරන්නේ? මොනක්ක නොකර ඉන්න එක තමයි කරන්නේ. ඒක නිසා සද්දයක් ඇහුණත්, කයට වේදනාවක් ආවත්, හිතවිල්ලක් ආවත්, මේ සෑම දෙයක් දිහාම මේකට දක්වන ප්‍රතිචාරයෙන් නැති සංස්කාරයක් මතුවෙනවා, නැති චේතනාවක් මතුවෙනවා, නැති කර්මයක් රැස් මට පුළුවන් ද පරණ කර්ම නිසා මේ දේවල් මතුවෙනවා. අනේ ඒ කර්ම නිසා අලුතෙන් කර්ම රැස් නොකර ඉබ්බේ කට ඇතුළට අඳු ටික ඇතුළට ගත්තා වගේ හරියට මේක දැක්කට නොදැක්කා වගේ මේ පොට්ටෙක් වගේ හැසිරෙන්න පුළුවන්. නැත්නම් සද්දයක් ඇහෙන කොබ්බතෝ වරපල කියලා බයින තමන්ට බයින ඇහෙනවා. ඒක දැනගන්නවා මේක ඉතින් කර්මානුරූපෝ දැන් ආවා. මේකට එකට එක කියන්න ගියොත් එකින් එක නතර වෙන්නේ නැහැ එකට දෙකක් වෙනවනේ. එතකොට දෙකට හතරක් ඒ පැත්තෙන් එනවා. එතකොට මේන් හතරට අටක් යනවා. ඊට පස්සේ කලා විවාද තුන් තුන් පේශුන්යන් තමයි. අන්නේ වෙලාදී නැහැ වුණා වගේ ඉන්න පුළුවන් නේ. ඉතින් මේකට ලෝකයා කියන්නේ නෝන්ජල්කම කියලා. ලෝකයා කියන්නේ බය ආදු ගතිය කියලා. බුද්ධ දූත්මන් වහන්සේලා සඳහන් කරනවා සුතවා ආර්ය ශ්‍රාවකයාගේ හැසිරීම ප්‍රතිවත්තිය ශික්ෂණය වෙන්නේ එතන තමයි. ඉතින් මේ වගේ Tamanට කෙලින්ම පරිසෝචන කියලා කතා කරන එකක් නෙමෙයි. අපි භාවනා කරනකොට එන සද්දයක්. සද්ද එනකොටම චික් කියලා අපිට එකපාරට මේකට ප්‍රතික්‍රියාවක් එනවනේ. අමනාපයක් එනවා කියලා හිතමු. ඒ අමනාපේ එනකොටම ඒක වෙලා ඒ වෙනකොට වැඩේ වෙලා. මේක අසංස්කාරිකද සසංකාරිකද කියලා බැලුවොත් එතන මේකේ චේතනා පූර්වකද මේ මගේ තරහව මට පහළ වුණේ එහෙම නැත්නම් ඒ පුරුද්දට කර්ම ගතියට එතකොට අපි අපේ හැදියාව මතින් ප්‍රතික්‍රියාවක් කරනවා මේ ප්‍රතික්‍රියාව ආවත් ප්‍රශ්නයක් නැහැ ඒකට උපෙන් සාතිකල් ලියන්නේ නැහැ ඒක මම නෙවෙයි කියනවනම් මගේ නෙවෙයි කියනවනම් ආත්මෙ නෙවෙයි කියන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ කියන්නේ හොඳටම මතුවෙන තරහව දකින්න. ඒ තරහවට හේතු වෙච්ච සද්දෙන් දකින්න. ඒ සද්දේ අස්ථානගත සද්දයක්. අපි අපි බලාපොරොත්තු වෙන සද්ද නෝ එන්නම තාව. ආපු ගමන් මේක පාර ප්‍රතික්‍රියාවක් නෝ අන්‍ය ප්‍රතික්‍රියාව එනකොට දැකගෙන අපිට හිතා ගන්න පුළුවන් නම් අපි කවදා හරි කවුරු හරි භාවනා කරගෙන ඉන්න වෙලාවේ විවේකයෙන් ඉඳලා කාට හරි කරදර කරලා තියෙනවා. අන්නේ කරදරේට දැන් ඔන්න උඹට හම්බුණා. දැන් මේකට තරහ වුණොත් ආයෙත් එකක් රැස් ආයෙත් කර්මයක් රැස්න මට පුළුවන් දැන් කර්ම රැස් නොකරේ. චේතනා පහළ නොකරේ. මේක සංස්කරණය නොකර ඉන්න කියලා ගත්තොත් බලන මොන විදිහේ ශික්ෂණයක්ද අපිට ආරූඪ කරගන්න වෙන්නේ කියලා. එතකොට බලන්න ඒ ඒ ඒ ඒ නහර දිගේම ගිහිල්ලා බලතැහි සද්ද කරන මිනිසෙක් නැත්තම් ওই භාවනාව කරන්නත් බෑ. කවුරු හරි ගානක් ගෙවන්න වෙනවා ඉඳපුවම කෑපන් කියන. නැත්තම් දොරක් පාපන් කියන. එහෙම නැත්තම් සිරිසිරි මල්ලක් කොල්ලපන් කියන. අනී ඒක නොමිලේ කරනකොට කොච්චර ස්තුතිවන්ත වෙනවද කියලා හිතා. ගෙවලා ගන්න ඕනේ දෙයක් ඔය තියෙන්නේ. අපි මේ බඩක් කරගෙන යනකොට ඒකට අතුරු ආබාධයක් එනකොට මනාප අමනාප දෙක පහළ වෙන බව දකින්න නම් ආබාධයක් කරන්න කවුරු ඉන්න එපාය වදී. ඉතින් භාවනා මැදයන් නොමිලෙම හම්බෙලා තියෙනවා. ඉඳපු ගමන් කවුරු හරි දඩස් ගාලා කයි. ඒ වෙනත් එක පාරට මොන හරි සද්දයක් කරනවා. ඉතින් ඒ මිනිහයාත් ඇත්තට පුළුවන්කමට නෙවෙයි ඉතින් අර බැරිකමට වෙන්න ඇති. හැබැයි සමහරු මේක නොදැන කතාවට ගිහිලා ඒකෙන් අකුසල කර්ම රැස් කරනවා. මම කියන්නේ මේ අකුසල කර්ම රැස් කරන විදිහේ දැන දැන කතා කරන එක නෙමෙයි. සද්ද එනේව ගැන අපි පාවිච්චි කරන්න කොහොමද? ඒකෙන් අදහස් කරන්නේ නැහැ අනේ කාටරි භාවනා හරියන්න මම අයියෙන් කතා කරන්න ඕනේ කියලා පින් කරන්න යන්න එපා මෙහෙ ඇවිල්ලා. කන්න පැලෙන්න ගහලා එලවනවා අයියට. එච්චරයි කියන්න තියෙන්නේ මෙච්චරක් කියලා වෙලා කරන්නේ. ඔව් වලක්වන්න බැරි දේවල් එනවනේ. වලක්වන්න බැරි විවිධාකාර සද්දේ. ආන්නේ ඒ වෙනකොට එතෙන්දි යෝගාවචරයාගේ පරාසය මම පෙන්නලා දෙන්නම්. එකක් තමයි තව කවුරු හරි Tamanට බාධා කරන විදිහට හතුරුකමට පරුස වචනයක් හෝ හිස් වචනයක් හෝ කතා කරත් අපි උපරිමේ උත්සාහ කරන්න ඕනේ පුද්ගලෙක් කරන දෙයක් නෙවෙයි මේ කර්මානුරූප සිදුවෙන දෙයක් අපි මම බේරෙන්න ඕනේ අලුතෙන් කර්ම රැස් නොකරන්න කියලා. නමුත් ඒකෙන් Taman හිතාගත්තොත් මට මෙහෙම පුළුවන් නිසා මම කතා කරුවට කමක් නැහැ කියලා ඒකනම් අසත්පුරුෂයි. එයා දැනගන්න ඕනේ මම මේක ඉවසන්න පුළුවන් වුණාට මීට පස්සේ මට තවදුරටත් විවේකය වැඩෙන්න නම් ඊට පස්සේ මම කවදාකවත් නරකයි කාටවත් දැන හෝ නොදැන සද්ද කරන්නේ. මට හම්බෙලා තියෙන එක යෝගාවචරේ එයා කියනවා යාට ඕන තැනක භවනා කරන්න පුළුවන් කියලා මේ දානශාලාවේ වැඩ කරද්දී පැත්තකට බාර කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයා පිටියට හේතු වෙනවා යහපැත්තේ පිටිය කඩනවා. එයාට පුළුවන් බා. ඒ නිසා එයා කියනවා මම කවුරු හරි භාවනා කරන පිටිය තන පිටිය ගැටුවට කමන්නේ. කි මම කිව්වා එහෙම කරන්න එපා. පුළුවන් ත නෑ නෑ මොකද්ද ස්වාමීන් වහන්සේ මට පුළුවන් නම් එයාට පුළුවන් වෙන්න එපා. ඉතින් ගිහලා එයත් ඊට පස්සේ අර අර භාවනා කරන ඉඳන් තමයි පිටිය කරන තරමට යනවා. ඒක තමයි අපි දැනගත යුතු පරාසය. Tamange මෙන්න කවදාකවත් අනුමනින්න එපයි කියලා අපේ ලොකු සංසි කෙටියෙන් අපිට කියලා දෙනවා. Taman උපරිම ඉවසන්න ඕන කවදාකවත් අබ්බමල් රේණුක තරම්වත් තව කාටවත් දැන හොනදට හිංසා කරන්න එපා ඒක මම මේ කතා කරන්නේ මේ සදාචාරය කෙසේ නමුත් මේ සාධ්‍යයක් ඇති වෙනකොට සාධ්‍යයට ඇති වෙන මනාපමන එහෙම නැත්නම් භාවනා කරනකොට ඔන්න බුදු පිළිම පේනවා නැත්නම් අසුචි පේනවා එහෙම නැත්නම් මිනිඔලු කට පේනවා ඔන්න මොන හරි පේන එනවත් එකම මොකක් නැත්නම් දැනගන්න තියෙන්නේ මේක මට මනාපයක්ද අමනාපයක්ද මනාපේ පහළ වුණත් අහුවෙනවා. අමනාපේ පහළුණත් අහුවෙනවා. හැබැයි අහුවීම අඩු කරන්න පුළුවන් පහළ වෙනම නාපේ පහළ වෙන අමනාපේ දැනගන්න පුළුවන්. ඒකට මේ දකින්න රූපේ මතින් මේවා නම් මනෝ රූපනේ අද්දක වහිනකොට පේන දෙයක් කියලා ඒක. එතකොට මේ පහළ වෙන මනාපය අමනාප දෙක සචේතනිකද අචේතනිකද සසංකාරිකද අසංකාරික කියලා බැලුවොත් උතුටම ගැඹුරෙන් බැලුවොත් පේන්න තියෙන්නේ සද්දේයි කියලා අපේ අපේක්ෂාවක් තිබුණෙත් නැහැ. අපි ඉන්නේ සද්ද නොගිය ඉස්තන. නමුත් ඒක පාට සද්දයක් ආවා. ඒ සද්ද එනකොට මනාපේනවද අමනාපේනවද කියලා අපිට කලින් පාලනය කරන්නත් බෑ. ඒකත් එන එකක්. අසංස්කාරික දේ. මෙන්න මේ අසංස්කාරික දේ මතින් ඒක එතනීම දැනගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිව්වොත් අපි විශාල පිටමක් පයින්. කයින් ලෙඩ වුණාට හිත ලෙඩ නොවෙන තැනට යනවා. නමුත් මේ වෙලාවේ මම නිස්සද්දවයන් කියලා ආවේ මේ මනුස්සයා ශබ්ද කරේ නිසා මේ මනුස්සයාට මෙහෙමයි කියලා අපි දිගින් දිගට දිගින් දිගට ඒක දිගේ යනවායි කියලා හිතමු අපිට ඇති වෙච්ච අමනාපේ අමනාප දිගේ යන්න යන්න යන්න තමයි එතනදී මේ ඒකත් අමාරුයි කියන්නේ සසංකාරිකවද අසංකාරිකවද වෙන්නේ කියලා එතන තමයි කර්මයට ඉඩ කර්ම රසෙන් ඉඩ තියෙන්නේ. මේ පුදුමාකාර හික්මීමක් ඕනේ මේ මේ ඇති වෙන සංස්කාර මම නෙවෙයි කියන්නේ. ඇති වෙන සංස්කාර මගේ නෙවෙයි කියන්නේ. මේ සංස්කාර මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. නමුත් අපි මානව අයිතිවාසිකම් කියලාද ඉල්ලන්නේ මොකද්ද? මේ සංස්කාර මගේ කියන්න මට අයිතියක් තියෙන උතොට නැහැ කියලා ඉතින් අපි රන්නේ. මේ සංස්කාර මමම. ආත්මෙමයි කියලා ඔය ගහපාදේ හැම තැනකදීම නඩු කියන හැම තැනකදීම තෝතෝ වරපල කියලා කතා කරන හැම තැනකදීම අර අපි පහළ වෙච්ච කෙලෙසේ මගේ කියාගන්න නෙමෙයි රණ්ඩුව මගේ නෙවෙයි කියනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට බුදුරජාණන් කියනවා වෛරයෙන් වෛරේ කවදාවත් හරි දෙන්නේ අවෛරයෙන් සරසි. ඒක නිසා මොන විදිහට ස්වභාවික වෙලාට රූපයක් දැක්කා සද්දයක් ඇහුණා ගඳක් ආවා රසක් ආවා කොයි එක වුණත් අපිට මතකෙට යන්නේ හිත වදින්නේ ඕකේ මනාවමනාව පහළ වුණොත් විතරයි හොඳට මතක තියාගන්න දවස පුරා ලක්ෂ කෝටි වාරයක් අපි රූප දකින්නවා සද්ද අහනවා ගඳ බලනවා රස බලනවා මනාපනාප මනාප පහළුනේ නැත්නම් අපේ මතකේ වරදින්නේ නැහැ දුවර සතියින් ඉන්න කෙනාට මේක අනන්ත අප්‍රමාණ ගණක් දකින්න පුළුවන්. අපි දකින හැම රූපෙකින්ම කෙලෙස් පහළ වෙලා නැහැ. අපි දකින හැම සද්දෙකින්ම කෙලෙස් පහළ වෙලා නැහැ. මේක නිසා සාමාන්‍ය අවදි භාවයක් ඇති කරගත්තොත් කල්පනා කරලා බලන්න රෑති ඉස්සර කෙල කෝටි ගණක් හීන තියෙනවා. උදේට මතක තියෙන්නේ කීයද කියලා බලන්න. මතක තියෙන අදාළ ටික විතරයි. ඒ වගේ තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි දකින හැම එකකින්ම කෙලෙස් නෝපදීනේ නේ. මනාප හෝ අමනාප උග්‍රව පහළ වෙන එක අපි මතක තියාගෙන පෝෂණය කරගන්නවා. ඒ තේරිම කරන්නේ සංස්කාරය. ඒකට ඇතුලෙන් දාන තල්ලුවට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. ආශ්‍රව කියලා පෙන්වන්නේ කොච්චර හොඳ අලුත් දෙලිජ වැක්කරුවත් මුට්ටියේ මැට්ටේ මෝන් තියනවා නම් පැහැ. ආශ්‍රවල ස්වභාවය තමයි පසවන. කි අපේ හිත අසුචි වලක් වගේ. සංසාරේ පුරාවට කෙලෙස් කන්දර දරාගෙන ඇවිල්ලා කොච්චර පිසුදයක් දැම්මත් ඒක පැහැරෙනවා. ඉතින් ලොකු සාංචු ප්‍රමාවකට කියලා කියනවා පිටු දාන දන ගවරවල කියන්නේ. ගවරවල කියලා කියන්නේ ගාලේ කෙලවර ගොම ටික අරන් අරගත්තට පස්සේ ගාල හොදුමට පස්සේ ගෝමූත්‍රයි ගොමයි පොතන වතුර එකතු වෙන වලක් තියෙනවා. ඒක හැම වෙලාවෙම පණුවන්ගෙන් පිරලා තියෙනවා. හොඳ පොහොරක්. මේ ගවර වලේ මේ මේ කොළ පාටයි පාෂි බැඳිලක් තියෙනවා පණුව දකන. එහෙම නැත්නම් දැන් කාලේ බලන්න ඕන නම් ඔය හෝටල් එක පිටිපස්සට යන්න. එතකොට ඒව එකක් දකින්න. ඔය කොච්චර තරුපයි හෝටලයක් වුණත් පොඩ්ඩක් පිටිපස්සට කියන්නේ මේ සාමාන්‍ය නම්බුකාරය වෙන වැසිකිලි කියනනේ. වැසිකිලි නැති જાතියකට පොඩ්ඩක් ආහනවන්න වැසිකිලි ගිහින් නම් කියලා. ගියාට පස්සේ කොළඹ කියන්නේ මොකක්ද කියලා පේනවා. අන්නෝම ගවරවලක් හිතන්නේ කියලා කියනවා වුතු ගානක් පැහිලා පසත් එක කුණු වෙලා තියෙන එකට හොඳ පිරිසිදු වතුරෙන් ටැප් එකක් ඇරියොත් මේ වතුර වල සම්පූර්ණයෙන්ම සුද්ධ වෙලා බොන වතුරක් වෙන්න <clears throat> කොච්චර යකල්යයි එන්න පිරිසිදු වතුර ප්‍රමාණයට කුණු වතුර යන්න පටන් ගන්නවා. ගියාට සම්පූර්ණ භාජනය සම්පූර්ණ ගෞරවල. පිරිසිදු වතුරෙන් පිරෙන්න කොච්චර කල් යනවද ඒ වගේ අපි කොච්චර හොඳ චිත්තක්ෂණ අපේ හිතට දාගත්තත් ඒව සේරමර පශ්චාත්තාපය කියන කුණේ එහෙම තමයි සැකය කියන කුණේ එහෙම නැත්නම් ආත්ම නිෂේධනය කියන කුණේ හැමදාම කුණු කරන එනිසා අපිට කොච්චර පිසුදේව ධර්මත් එක සම්පූර්ණ පිසුදේට සෑහෙන කාලයක් යනවා ඉතින් අපි අහන ඉඳපු ගමන් කොහොමද කෙනෙක් නිවන් දකින්නේ කොහොමද එක්කනේ rahat වෙන්නේ? ඒ වගේ කාර පිළිලා පිළිලා පිළිලා පිළිලා ගිහිලා ගියාට පස්සේ දිගටම ඇරලා තියෙනවා නම් අර වතුර ටැප් එක අයින් වෙනේම ගොඩක් කුණු වතුර එන්නේ හොඳ වතුර. මුලදි මුලදි කුණු වතුර වැඩි වෙනවා වැඩි අයින් වෙනවා වැඩි. පහුවෙන පහුවෙන කුණු වතුරත් එක්කත් හොඳ වතුර යනවා. ගිහිලා ගිහිලා තමයි මේක සුද්ධ වෙන්නේ. නිසා මේ ආශ්‍රව ධර්ම කරන්නේ මොකද එන හැම පිරිසුදයක්ම නැවත නැවත කෙලසෙනවා. ඒ කෙලසීමේදී සංස්කාරවල අසංස්කාරික සසංකාරික ભેදේ දන්නේ නැතුව අසංකාරික දේ සසංකාරික දේ දෙකම මමය මාගේ ආත්මය මේ මේක මමය මගේය මගේ ආත්මය කියලා ගන්න ගත්තොත් මේ කොච්චර කල් භාවනා කරා ඒක උදල දිගටම කියනවා කොච්චර භාවනා කරත් මගේ ඇති සිල් කැඩෙනවා කොච්චර භාවනා කරත් මගේ ඇති සමාධිය කැඩෙනවා කොච්චර භාවනා කරත් මගේ ඇති සතිය කැඩෙනවා කොච්චර භාවනා කරත් මගේ භාවනා කැඩෙනවා කියලා හැමදාම බලන්නේ කැඩිච්ච දේපම. වැරදිච්ච දේපම. මේක තමයි පෘථග්ජනයක. මේක කියන්නේ අසුතවත් පෘථග්ජනය කියලා. මේකට කියනවා pāli අටුවාවේදී අන්ධ පෘථග්ජනය කියලා කියනවා. මෙන්න මේ අන්ධ පෘථග්ජන භාවයේ ඉඳලා මේක ප්‍රබුද්ධ කරන්නේ කොහොමද දන්නවද? මේ මේ සංස්කාර වල සම්බන්ධ කරගෙන අපි හොඳට භාවනා කරනවා සද්දයක් ආපු කතාවම ඉස්සලා කිව්වා. භාවනා කරගෙන ඉන්නකොට අපිට තේරෙනවා සතිය නැහැ. අපේ මූලික තේමාව තමයි පුළුවන්තරම් අරමුණේ සතිය පවත්තන එක. ඔන්න ඉඳපු ගමන් සතිය කැරෙනවා වේදනාවකට, හිතවිල්ලකට, සද්දයකට. කැඩලිවල එක පාරදී සද්ද අතරමැද ඉනකොට ඔන්න තේරෙනවා මම දැන් ඉන්නේ මේ ශබ්දේ එක්ක රස විඳින්න නැත්නම් සද්දට වෛර කරමින් ඉන්නවා. ඔන්න ඉන්න ගමන්ම ඒ විෂයී එළඹ සිටි සී ආපු ගමන් අප්‍රමාද වෙච්ච ගමන් හිතට වසවිලැජ්ජාවක් එනවා. ඕම් බලමු මම මෙතෙන් ආවේ දස සීල අට සීල අරගෙන භාවනා කරන පිටක් අත් ඇවිල්ලා සතිය පිහිටවන්න දැන් මේ මගේ හිත කොහෙද තියෙන්නේ කියලා ඒක පාරට හිත අපි හිතමු අපව වෙනවා සාමාන්‍යයෙන් ඔය ඉහළ සති මට්ටමේදී ආපහු එනකොට මුළු ඇඟම ගැසිලා යනවා ඒක පාර නිකන් තරු විචිනා වගේ පාට අකුණු විදිහට කරනවා වගේ පාරට නිකන් බුදියයි මාචුකට වතුර ඇක්කිරෝ වගේ ගැස්සෙන පටන් ඉතින් ගැස්සෙනකොටම පශ්චාත්තාවයක් එනවා. කොච්චර භාවනා කරත් මගේ හිත වර්ණනතර වෙනවනේ. වල්පත් වෙනවනේ. අසත්‍යමත් වෙනවනේ කියලා කැඩෙන කැඩෙන වාරේ හිත පශ්චාත්තාප ඒ පශ්චාත්තාප වෙච්ච නිසා මේ පශ්චාත්තාපේ නිසා හිත නැවත මූල කර්මස්ථානට ආවත් එක දිගට එක හැල්මේ සතිය පවත්තන්න බැර පශ්චාත්තාපේ නිසා කුණු ගතක් එනවා. චිත්තක්ෂණ කීපයක්ම පශ්චාත්තාපය අපි අභිරමණය කරනවා. නමුත් අපිට පුළුවන් නම් දැනගන්න මේ සිද්ධිය අරමුණේ හිත පවත්තන. අද කඹේ යවිදින මිනිසෙක් වගේ අපි හිතමු ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරනවා. ආශ්වාසය ප්‍රශ්වාසය නැත්නම් ගන්නවා හෙලනවා. නැත්නම් ඇතුළේන පිටින් මෙනෙහි කර කර යනකොට එක පාට වන සත්‍ය අධිකේ ගිහිලා. එතකොට අපි දන්නා මේ ආස්වාද ප්‍රසවාසයේ මෙනෙහි කරමින් පවත්තන හිත ඒකේ තියෙන නොසන්ඩාලකම නිසා නැහැදිච්ච කම නිසා ඔන්න පාරෙන් පිටපැන. දැන් පාරෙන් පිටපැනලා ඉන්නකොට ඔන්න දන්නවා දැන් පාරෙන් පිටපැන්නයි කිය. එතකොටම හිත බයලජ්ජ පහල කරන අපිටම දැන් අරමුණට ආවයි කිය. දැන් මෙතන තියෙනවා අරමුණෙන් හිත පිට යනවා අසතිය නිසා. ඊට පස්සේ ආයෙත් සතිය නිසා අසතියේ ඉඳලා සතියට හිත එනවා. ඉතින් මේකෙදී සතියේ ඉඳලා අසතියට හිත යන එක අකුසලයක් නරකයක් වැරද්දක් මේ Tamange දුර්ලභමක් නම් වැරද්දේ ඉඳලා ආපහු එන එක හොඳක් කුසලයක් දියුණුවක් සන්තෝෂ වේවිත්තක් නමුත් අපේ හිත කවදාකවත් මේ කැඩිච්ච තැන ඉඳලා ආපහු ආවේග ගැන සන්තෝෂ වෙච්ච කතාවක් කල්පයකට මතක තියෙනවා හිත පිට ගියා කියලා කනගාටු වෙන එක විතරයි අපි කරන්නේ ඒක තමයි අපි කියන්නේ හිත පිට යෑම මේක මගේ දෝෂේ මේක මම නැති කළ යුතුයි කියලා අපි ඒක ආත්මයක් කරගන්නවා. ඉතින් අර කය ලෙඩ වෙච්චාට වැඩිය හිත ලෙඩ වෙනවා ඒක. නමුත් බුදුජානනාංශයේ ඒ නකලු පිටු රූපකයට කියනවා එහෙම යන්නේක හැටි. ඕක මගේ වැරද්දක් කියලා ගන්න එපා. මම හිතලා කරපේක නෙවෙයි. සචේතනික කරපේක නෙවෙයි. සසංකාරිකව වෙච්ච එකක්. නෙවෙයි. ඊටත් මදිවට වැරදි දැනලා දැන් ආපහු එයා ලැජ්ජ වෙලා එනවනේ. ලැජ්ජ වෙලා ආපු එකේ වැඩක් ගන්න නම් පශ්චාත්තාපය නැති වෙන්න. මේ නිසා ප්‍රධානම දේ තමයි මෙතෙන්දි මේ පිට යන්නේ කනන් හැබැයිට ආසව ධර්ම නිසා පුරුද්දට යනවා. නමුත් මෙතෙක් කල් කරපු භාවනාව නිසා ඒක ආපහු එන ගතියක් තියෙනවා. ඕකේ ඕකේ හිතනවාද භාවනා නොකරන කෙනාට එයි කියලා. කවදාකවත් භ්‍රමණ කරපු නිසායි පිටගිය හිත ආපවුවා. ආන්නේ ආපු වෙලාවේදී වැරද්ද ඒ වෙනකොට පිටගිය එක මම කියාගන්නත් එපා මගේ කියාගන්නත් එපා මගේ ආත්මේ කියාගන්නත් එපා වහාම සමාදම් වෙන්න ඕනේ පිට යන එක නම් දැන් ආපහු වෙන ගතියක් තියෙනවා දැන් ආපු ගමම සතිය දිගේම යන්න පටන් ගත්තොත් මේකට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා සති බලය පමාදේ න කම්පතිති සති බලං කියලා කියනවා පමාවට වැටෙනවා හිත පිට යනවා නමුත් කම්පා වෙන්න එපා. කම්පා වුණොත් සතිය බලවත් වෙලා නැහැ. වැරදුනාට මොකද හිත වට ගන්න නැතුව බලවත් වෙන්න නැතුව මේ පශ්චාත්තාප වෙන්න නැතුව හරිගේ තැනට දිගට යන්න පුළුවන් නම් එදාට තමයි සතිය සති බලයක් බාටපත් වෙන නිසා හොඳට මතක තියාගන්න සතිය සති බලයක් වෙන්න බාටපත් වෙන්න නම් බාධාවත් තියෙන්නම ඕනේ. ලාතනතු එක හැල්මේ යන සතිය හයිය ඇති සතියක් නෙවෙයි. කැඩිච්චාම හදාගන්න දන්නේ නැති සතියක්. ඒ නිසා කැඩෙනවා කියන එක සොන්නොමිලේ හම්බෙන දේ. කැඩිච්ච වෙලාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි. එතෙන්දි පහළ වෙන මේ පශ්චාත්තාපය ආත්මේ කරගන්නත් එපා. ඒක ආත්මේ නිසා පහළ වෙන එකක් කියලා හිතන්නත් එපා. එහි ආත්මේ තියෙනවා කියලා හිතන්නත් එපා. එimhe හිතන්නේ එක නිසා තමයි ඔය ගොඩක් ප්‍රශ්න වදින්නේ. ඒක පිරිසිදු කරගන්න වෙලාවක් නැහැ. මේ හිතනවා දෙයයන්ාංශ කියලා දෙයි. ප්‍රශ්නයක් අහපම ඒක උත්තර හම්බෙච්ච හම්බ වෙයි. බුදුහාමරණ නම් අහගන්න පුළුවන් කියලා මොනවාක්වත් නෙවෙයි. මේ වෙලාවේ හිත පුළුවන් තරම් අර පෑදීwidetilde බොරදී දාන්න නැතුව හිත ආවට පස්සේ Tamange අරමුණට හිත ඉල්ලන් වැරදු නොදුනා වගේ. වැරදුනේ නැතුව ආවාගේ. jigger කරන්න පුළුවන් නම් මතක තියාගන්න එක බලවත් සතියක් කියලා. ඒකට ගුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ කමට අනුසුද්ධ කරනකොට උන්වහන්සේ ප්‍රශ්න කරලා පෙන්නනවා හිත පිට යන්න කලිමුත් තිබුණේ අරමුණේ නම් පිට ගිහිලා ආපහුත් එන්නේ අරමුණට නම් හිත පිට යාමකින් බාධාවක් වෙලා නැහැ කෙලස් පහල වෙලා නැහැ කියලා හිතාගන්න. මම මේක නැවතත් කියනවා පිරිසිදු වීම සඳහා ඕන්න භාවනා කරනකොට හිතවිල්ලක් ආවා. හිතවිලි ඉන්නකොට දැනගෙන එකපාරට හිත ආපහු අරමුණට ආවා. අරමුණට ආවට පස්සේ අර නතර කරපතන කියලා අරමුණේ හිත පාත්තන්න පුළුවන් නම් හිත හිතවිල්ලක් ආව එකෙන් කිසිම හානියක් වෙලා නැහැ. ඇත්තටම හානියක් නෙවෙයි බලවත්කමක් පෙන්ලා දීලා තියෙනවා ආපහු ගෙදර ආවට පස්සේ තැන ඉඳලා වැඩ පටන් ගන්න යන්න. මේක නකුලපිතු උපාසකර බුදුජානනාථ කියන්නේ ඒ හිත පිට යාම නිසා ඇතිවෙන්න ඉඩ තියෙන පශ්චාත්තාපයක් තියෙනවා. අමනාපයක් තියෙනවා. අනේ අමනාපේ මම කියාගන්න යන්නේ. මගේ කියාගන්න යන්නේ. මගේ ආත්මේ කරගන්න එපා. එහෙම නැත්නම් මේ මේ අනු ආසව ධර්ම නිසා යෝජනාවක් ගෙන චි ඔච්චර කරලත් මගේ හිත පිට ගියයි කියලා අන්නේ යෝජනාව ඉස්තිර කරන්න එපා. ඉස්තිර කරන්නේ අසපුරුෂකම. ඉස්තිර කරන්නේ අන්ධ පුත්‍ජජන. අපි දැන් අන්ධ පුත්‍ජජන තන තමයි ඉන්නේ. අපි හිතනවා මේ වැරදුන තාම නිකටල්ලේ තියන අඬන එක ලොකු දක්ෂකමක් කියලා. ඒක නීවරණයක් කියලා හිතාගන්න. යෝගාවචරයට අවශ්‍ය නැහැ. අනික් ගොල්ල අඬහව ගෑවට අපිට එහෙම අඬව ගන්න ඕන කමක් නෑ අපිට දැනගන්න තියෙන්නේ එහෙම ගියත් මේ නොවුනා වාගේ ලත්තන ඉඳලා භාවනා කරගෙන යන්න පුළුවන් නම් අපිට එnde end end end මේ සංස්කාර සමතේ කියන සංස්කාර අවශ්‍යනවා කියන එක නෙවෙයි ප්‍රශ්න නගනවා කියන එක නෙවෙයි සැකපහල කරනවා කියන එක නෙවෙයි එහෙම නැත්නම් මොනවාක්වත් අතල නින්දට වැටෙනවා කියන එක නෙවෙයි හොඳ අවදියකින් ඕන තරමක් උඹ හොල්ලපන් මම වැටෙන්නේ මේ පහන් දැල්ලක් දිහා බලන්න ඒ පහන් දැලට හරසුව හුලන් වදින තාකල් සැලවෙනවා. හුලන් නතර වෙච්ච ගමන් ආය කවුරුත් ඇවිල්ලා හදලා දෙන්න ඕනේ ඒ බියේම නැගිටිනවා. ඒ තමයි පහන් දැල්ලේ හැටි. නිසා දියුණු මනස හුලකට බැන බැන ඉන්න හුලක තියෙනකන් ඒ හුලක පෙන්නනවා. යා මේ දකුණෙන් එන හුලකට මෙයා වමට නැහැ. වමනෙන් වමෙන් එනවනේ දකුණ ඒකේ හුලකේ ස්වභාවය පෙන්න හුලඟ නතර වෙච්ච ගමන් ඒ ගැම්මට මේ මේ නැමෙන ගතියක් නැහැ පාන්දන් හුලඟ නතර වෙනත් එකම පහන් දැල්ල විකි වෙනවා. ඉතින් යෝගාවචර හිතෙත් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව මූලිකම පාඩම තමයි අමාරුවෙන් හරි කමන්නේ සතිය වඩ아가න අපි යනකොට ඔන්න ආශ්වාස ප්‍රශ්වාසයේ ටික වෙලාවක් ඉන්න පුළුවන් ගතිය එනවනේ දැන් මතක තියාගන්න දැන් ඉතින් එයාගේ දැඩි කිරීමේ වැඩ පිළිවෙලක් තියෙනවා දැඩි කිරීමේ වැඩ පිළිවෙල තියෙන්නේ බාධක තියෙන තැන උනත් යන්න පුළුවන් සද්ද තියෙද්දි ටිකක් යන්න පුළුවන් වේදනා තියෙද්දි යන්න පුළුවන් හිතවිලි තියේදී යන්න පුළුවන්ද කියනකොට අර අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන ගතිය ක්‍රියාත්මක වෙනවා. මේක කාර් එක තියෙන shock absorber එක. suspension වා. හොඳ කාර් එකක් යනකොට එක රෝදයක් වලක වැටුණට ඒකේ ඒ shock absorber එකෙන් ඒ shock එක ගන්නවා ඇතුළේ ඉන්න මගින්න දැනෙන්න දෙන්නේ. ගස්සනවා ඒ ගැස්සිල දිගට යන්න දෙන්නේ. එයා ඒ කම්පණය අර ගන්නවා අර තියෙන ඒ ෂොකැබ්සොබරටි කියලා සිංහල වචනයක් අපි තාම අදලා නැහැ. ෂොකැබ්සොබරටි කියලාම තමයි කියන්නේ. මේ සස්පෙන්ෂන් වැඩි කාර්යක තමයි වැඩිම ගණන්. ඒ වගේ අපිට වේගයක් ආවට අපි ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්නේ කාගෙන යනවා. මෙන්න මේ මේ එක මිනිහෙක් ඉන්නවනම් ඒ මුළු පවුලම සැරසෙනවා. මේ මේ මේ එක මිනිහෙක් ඉන්නවනම් ඒ මුළු ඔෆිස් එකම සැරසෙනවා. මේ මේ එක මිනිහෙක් ඉන්නවනම් මුළු පන්තිම සැරසෙනවා. ඔක දැකලා තමයි බුදු ආන්තර බුදු වෙනත් ඉස්සලා කිසాగෞතම කිව්වේ නිබ්බුතානූන සානාරි නිබ්බුතානූන සා මාතා නිබ්බුතානූන සාපිතා යා නිබ්බුතානූන සානාරි යස්සයන් ඊදිසෝපති මෙන්න මෙහෙම මිනිහෙක් ඒකේතර අධිපති වෙනවා නම් ඒ ගෑණි සැනසෙන අම්මා සැනසෙනවා තාත්තා සැනසෙන දැන් අපි මොකද කරන්නේ එnde ඉස්සල ණය වගේ කිපිලා කෑ ගහලා හිටනවා අපිත් ගෙදර ලොක්කෝ කියලා මේක තමයි බුදුහාම කියන්නේ කය ලෙඩ වෙන්නත් ඉස්සෙල්ලා හිත ලෙඩ කරගෙන කොස්ස ළඟින් මැස්ස යන්න බෑ. මේකේ ලස්සනම කාලය මොකක්ද දන්නවද? භාවනා කරන්න ඉස්සරට වැඩිය භාවනා කරන්න ගියාම තද වෙන්න පටන් ගන්නවා. කවුරුවත්ත් හිතන්නේ. කවුරුත් හිතන්නේ භාවනා කරනකොට සාන්ත දාන්ත තීත කූඩෝ වගේ වෙයි කියලා. කටේ චේන් හරි වන්දන රෙද්ද පල්ලෙන් බයින වැඩ සිද්ධ ඒක තේරුම් ගන්න පුළුවන් එකම මිනිහා ඊට වැඩිය භාවනා කරපු කෙනා තමයි. කවදාකවත් පු탁ඥයෙකුට ඒක හිතා ගන්න බැහැ නිසා පු탁ඥය කියන්නේ භවනා කරලා පිස්සු වැඩිලා කියන. බුදුමාකාර විදියට කෙලෙස් ඇවිස්සෙන්න පටන් ගන්නවා. කේන්ති නුරුස්නා ගතිය එන්න පටන් ගන්නවා. අපි හිතමු නුරුස්නා ගතිය මතු කරගෙන ගියේ නෑනේ. අඩු ගන්න ඇඟේ කුෂ්ඨ රෝගයක් හරියනවා. එනත වෙන ලෙඩකින් හරි පිට කරනවා. ඉතින් මේක හොඳට තේරුම් අරගෙන යන්න ඕනේ මේ වේදනා සංඥා දෙකත් එක්ක වැඩ කරන්න ගියාම අපි විකෘතිතාවන්ට වෙන්න පටන් ගන්නවා. කය දඟලන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් ඇඟ අතපය එකපාරට විසිකරන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් වාහනේ එලවන යනකොට සමහරුන්ට අපහසුතාවක් වෙන්න පටන් ගන්නවා. එහෙනම් පෞලි ප්‍රශ්න මතුවෙන්න පටන් ගන්නවා. මේ සෑම එකදී මතක තියන්නේ කිසි දෙයක් සඳහා දෙවන්නේක් වගේ කියන්න ඕනේ නෑ. එයා කියන්නේ නම් එහෙම අපි හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග එනවා. අපිට ගෙදරින් ප්‍රශ්න එනවා. අර කිසිම ගෙදර ප්‍රශ්නයක් නෑ තමයි ලෑස්ති වෙලා යන්න ඕනේ. මේ සතිය ප්‍රමාදයට වැටුණත් නොසැලී ජීවත් වෙන මට්ටම ගන්න නම් ඉස්සර හිර වෙලා තිබුණ අපේ හැඟුම් ඉස්සර තිබුණයි තද වෙච්ච ආසාවල් ඊපස්සේම ටික ටික බුරුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී තවත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා අතර ඉන්න තියලා කියනවනම් ඒක ලොකු ආසනාවක් තමයි. ඒගොල්ලෝ අනුකම්පා කරනවා. එයා දන්නවා දැන් මෙයා ඉන්නේ මේ මේ විස වමාරන වෙලාවේ කියලා. මොකද ගෙවල් දොරවල් ඉන්න කෙනෙක් නැත්නම් විශේෂම භාවනා නොකරන අය ඉන්න ගියාම ඒ අතරතුර සෑහෙන ඝර්ෂණයක් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ ඝර්ෂණයත් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒකට යෝගාවචරය ක්‍රියාකරන ශිල්පීය ක්‍රම දන්නවනේ. තේරෙනවා පැහැදිලි වෙනසක් මගේ ජීවිතේ සිදු වෙනවා. තමගේ රුචි අරුචිකම් වල පැහැදිලි වෙනසක් සිදු වෙන්න පටන් ගන්නවා ආහාර පිළිබඳව දක්වන වෙනස්කම් ඇඳුම පිළිබඳව දක්වන වෙනස්කම් ගෙවල් දොරවල් පිළිබඳව දක්වන වෙනස්කම් බෙහෙත් පිළිකර පිළිබඳව දක්වන වෙනස්කම් නැත්නම් සමාජික ප්‍රශ්න වශයෙන් විශාල වෙනස්කම් වර්ගයක් වෙන්න පටන් ගන්නවා ඒක කාටවත් අංගවා දැනෙන්න දෙන්නේ නැතුව ගියොත් දුරකල් යන්න පුළුවන්. ඒක වෙනකොට අරවන මට උදව් කරුවේ නැහැ, මෙයා උදව් කරුවේ නැහැ කියලා අනුර දොස් පාරකට පටන් අරගත්තොත් ඉතින් සෑහෙන ප්‍රශ්න ඇති කරනවා. මේ ගෙවල් දොරවල් නෙවෙයි භාවනා මධ්‍යස්ථාන වල පව. පැවිද්දන් අතර පවා එහෙම නැත්නම් භාවනා කරනන් අතර පවා මතුවේ. මම නම් හිතන්නේ ඒක හොඳ ලස්සන වටිනා සාධකයක් භාවනා දියුණු වෙන බවට. හරි අමාරුයි තේරුම් කරලා දෙන්න. කෙසේ නමුත් මේ එන එකක්ක එතකොට අර කෙලෙස් ඇවිස්සලා කරදර කරගෙන බැනගෙන ගහගෙන සිටි වෙනවනේ. ඇත්තටම ලැජ්ජා හිතන නමුත් මේ ලැජ්ජාව මගේ කියා ගන්න යන්න එපා මගේ ආත්මය කර ගන්න එපා මගේ මාගේ කියා ගන්න යන්න එපා මම දෙනවා මේකට නිදර්ශනයක් මේකට කෙලින්ම ගැලපෙයි දන්නේ අපි දන්නවා කාන්තාවක් ගැප් ගත්තට පස්සේ ඒ කාන්තාවගේ ආහාර රුචි වෙනස් වෙනවා රුධිරයේ තියෙන සංඝටක පද්ධතිය වෙනස් වෙනවා මොකද ඇතුලේ තියෙන මේ කලලේ වැඩෙනවා ඒ කලලේ ප්‍රයිස්රාව කරන සෑම දෙයක්ම මවගේ ශරීර රුධිරට යන්නේ නිසා ඒගොල්ලන්ට උදේ පාන්දර වමන ගතියනවා. ඇඹුල් ගන්න ඕනකම් එනවා. ඉතින් ඒ මන්දිවට දැන් මේක බඩ මතුවේගෙන එනකොට මේක පෙන්වන්නවත් බෑ. ඉතින් ඒකට හරි විලි විලි ගතියකට. ඉතින් එතකොට ඒක ලස්සනද කියලා කියනවා අටුවාවේ මෙයා වෛශ්‍යාවක් නම් පුරුෂයන්ගේ අප්‍රියාවට ලක් වෙන නිසා දුමාකාර බඩේ ඉන්න දරුවට ද්වේෂයක් මතුවෙනවා. රාජකීය මහේෂිකාවක් නම් පුදුම සතුටක් මත වෙනවා දැන් නම් බඩේ රජපැටියෙක් ඉන්නේ කියලා. එකම බොක්ක දරුබොක්ක තමයි වෛශ්‍යාවනිකට වෛර කරනවා රාජමහේෂිකාව ගරු කරනවා. ඉතින් මෙහෙම ඉන්නකොට රාජමහේෂිකාවක් නම් රාජ්‍යරෝ කිරිමවරුපත් කරනවා. ඒ කිරිමවරු කරන්නේ අරයට උදව් ආධාර කරනවා ඒවා පිරිමින්ට යන්න දෙන්නේ. ඒ පිරිමින්ට රහස් කතා කරන්න දෙන්නේ. ඒ ඉස්සර කාලේ දැන් නම් මම දන්නේ කොහොමද කියලා. මේ විදියට භාවනා කරන කෙනෙක් අතර තව භාවනා කෙනෙක් ඇවිල්ලා එයා අපහසුරපත් වෙනවා දැනගත්තොත් භාවනා කරපෙන්න කරන් තියෙන අර කුකුලා කිකිලි අර පියාකුසයනකොට තට්ට අත්තර ගත්තා වගේ හැකිතාකේ යෝගාවචින්ට අරසව දීලා තේරුම් අරගන්න මේ වෙලාවේ අර්බුදකාරී අවස්ථාවක් තියෙන මේ සංස්කාරවල අසංකාරික සසංකාරික ભેදේ දැනගෙන කාගෙන ඉන්න වෙලාව. අන්න වෙලාවේ ආදාර කරන්න. <clears throat> ඒ නිසා යෝගාවචරයක් වෙනින් විශේෂ අනුකම්පා බැල්මක් බලන්න අපි ඉගෙන මොකද අපි ලාභයකට සත්කාරට මේ රණ්ඩු කරනව නෙවෙයි. මෙතෙන්දි කෙලෙස් වැඩි වෙන ගතියක් එනවා. අන්නේකට නොසලී ඉන්නනම් ජයන වැරදි ටිකක් කරන්න. අන්නේ වැරදි කරන තැන තමයි භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ. නැත්තම් පිස්සක් කොටුවට තමයි. නැත්තම් පිස්සු කෙලින තැන්න කියලා කියකි පැහැදිලිවම භාවනා මධ්‍යස්ථාන කියන්නේ. නිසා මේක පිළිබඳ අමතර රාමු අමතර මති මතාන්තර තියාගන්න එපා. එක එකන එක එකන වමාරණ එක එක දේවල් එක එක නගේ සැරව එක එක තාලයි. කොහොමද මේ සංස්කාර පිළිබඳ අවබෝධ කරන්න යනකොට පැහැදිලිවම වෙන දේ තමයි Taman අතර අවංකව Tamanගේ චේතනාපූර්වක වෙච්ච වැරද්දක් නම් තාමත්ම බයසරුව බයක පක්ෂව කිහිල්ල වැඳලා සමාව අරගෙන සමාව එහෙම නැතුව Taman දන්නවනම් මම අතින් එක වෙලා නැහැ කියලා කොහොම නෙවෙයි රටේ අග්‍රවිනිශ්චකාරතුමා කිව්වත් එල්ලලා මරණ තීන්දුව කර තියා දන්නවා ඔය කවුරු මොනවා කරුවත් මගේ හිත මන් දන්නවා කවදාකවත් හිත නෙවෙයි සැලේ මරණේ බාර ගන්න ඉඩ තියෙනවා. කාගෙන් චෝදනාවක් ආවත් ස්තුති කරනවා අනේ බොහොම හොඳයි. මම ටික බැරතුකන සමා වෙන්න මම බල්ලා දැක්කොත් බලා ගන්නවා කියලා. ඒක කවදාකවත් ඇයි මේ මිනිස්සයා මට මේක කිව්වේ කියලා ඉන්නේ නැහැ. ඒ විචාල ඉවසීමේ ශක්තියක් වෙන මේකම අපිට කරකිනවා. අනික කවුරු වැරද්දක් කරුවා කවදාකවත් ඒ මිනිස්සයාට ආයේ ඒකෙන් බයක් ඇති වෙන්න තියන්නේ. නොදක්කා වගේ එක්ක කරබනේ ඉන්නවා පැත්තකට කරලා හුදුව විවේක වෙලා කියනවා. මට මෙන්න මේ එකක් කියන්න ඕනලා තිබුණා. මම මේ වෙලාවේ කිව්වේ නෑ දැන් මොකද කියන්නේ. ඉතින් අපිව තනියමයි වැරද්දක් දැකලා කියන්න කියලා හොඳට හිත බලලා <clears throat> හැඟුම් බර නැතුව කියනවා මෙන්න මේ වැඩේ කරනකොට බාහිර කෙනෙක් වශයෙන් මට මෙහෙම හැඟීමක් ආවා. ඒ නිසා මේක ඔයාලට කරදරයක් වෙන්න පුළුවන් නිසා ඉස්සරහට මෙන්න මෙහෙම හැසිරීම තියාගන්න. කවදාකවත් කිවිතක් අතේ තියන දඩුවක් කරනව නෙවෙයි. එයාට කියලා දෙන්න කියලා කියනවා <clears throat> සච්චතෝ තේතතෝ පියතෝ ඒක සත්‍යක්ම වෙන්න ඕනේ. සත්‍යෙම කියන්නත් ඕනේ. ඒ මනසට ප්‍රිය වෙන්නත් ඕනේ. සුසුසු වෙලා බලන්නත් ඕනේ. ඒ තරම් ප්‍රවේශම් වෙන්න ඕන තව කෙනෙක්ගේ මානසිකත්වයට අපි වැඩ කරනවා. ඒ මොකද අපි දන්නවා මේ සචේතනිකව ඉඳලා හිතක් අචේතනික වෙනකොට සසංකාරික ඉඳලා අසංකාරික වෙනකොට ඒක පුදුමාකාර විශ්වාස කරන්න බෑ ඒක අහම්බයක් සිද්ධ වෙනවා. හිතලා කරාද කෙරුණාද අපි වචන සෙට් එකක් දෙන්න පුළුවන් අහනවද ඇහෙනවද බලනවද පේනවද අත ගන්නවද අත ගෑවෙනවද රස බලනවද රස දැනෙනවද හිතෙනවද හිතෙනවද අපි හැම හිතේ දෙයකට කනගාටු වෙනවා හිතනවා වගේ කරපු වැරද්දට කලබාර කනගාටු වෙනවා කෙරිච්ච දේ වගේම. ඉතින් කවුද අපට වද දෙන්නේ? මෙන්න මේ අසුතවත් පෘ탁ඥයා අර කරන සෑම සංස්කාරයක්ම මම කියාගන්නවා මගේ කියාගන්නවා මගේ ආත්මේ කියාගන්නවා. නැත්තම් මේ වෙච්ච දේ තමයි ආත්මේ කියාගන්නවා මෙහි ආත්මේ තියෙනවා කියාගන්නවා. නැත්නම් ආත්මේ ගතිය මේක තමයි කියලා හිතාගන්නවා. මේකෙන් තමයි ආත්මේ ඉන්නේ කියලා අපිව තර්ක කරන හැම එකකින්ම වෙන්නේ නිරීක්ෂණය අඩු වෙනවා, නිගමන වැඩි වෙනවා. නිගමන වැඩි වෙන්න වැඩි වෙන්න කටු බෙරේ දාලා පෙරලනවා. කුරුසෙට තියලා ඇන ගැහුවා වගේ. වෙන කවුරක්වත් අපිට දඬුවම් කරන්න ඕනේ නොමනාවට ආගත්ත හිත මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝණං තතෝ කරේ. වර්ධවා වටාගත්ත හිත මිච්ඡා සංකල්ප සාජිත පාපියෙක් තතුර හතුරෙක් හතුරෙකුට කරන්නසෙයි අපිට වද දෙන්නේ. මේ වද දෙන්නේ ඇත්තටම අපි කරපු වැරදි වලටත් නෙවෙයි. නමුත් ඒකට අපි ළඟ සාක්ෂි නැහැ. සතිය නැහැ. සතිය තිබුණා නම් කවුරු මොනවා කිව්වත් අපිට හැරලා බලලා කියකි මේ වැඩේ කරනකොට මම මේ වෙන විදිහක් කරනකොට වෙච්ච දෙයක්ද නැත්නම් මේකටම සැලසුම් කරලා කරාන සැලසුම් කරලා කරාන විඳවන්න වෙනවා ඒක කමක් නැහැ චේතනාව දන්නවා නමුත් කවුරු මොන જાති චෝදනා කරත් Taman ඒක කරලා නැත්නම් බුදුජානකසේ සඳහන් කළා තියෙනවා අතේ විස අතේ තුවාල නැත්නම් විස බාධනයට අත දැම්මම මොකක්වත් බය වෙන දෙයක් නැහැ අතේ තුවාල තියෙනවනම් විස අතේ වදිනවා ඒක නිසා තුවාල තියෙන මිනිහා කෑ ගහන ඕක විස භාජන කත දාන්න බෑ අත දාන්න බෑ කියලා. ඉතින් අර මනුස්සයා කියනවා හරි ඒක ඔයාට අත දාන්න බෑ වුණාට මට අත දාන්න පුළුවන්. ඒකෝට අර විස අති තුවාල තියෙන මිනිහා කියනවා තමුසෙ ඔල මොලයි ඕක විස භාජනයක්. අර මනුස්සයා දාන්න ඒක හරි යෝයි විස භාජනේ වෙන්නේ මේක අති තුවාල දෙනවා. දැන් ඉලෙක්ට්‍රිසිටි වැඩ කරනකොට ඒ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ නියමයක් තමයි ඒ අතට රබර් ග්ලව්ස් ගන්න. දාන්න ඉස්සලා උගලම් පුම්බලා ඒක කොන කියලා මෙරිකන මෙරිකන යන්න කියලා බලන්න කියලා කියන මේ රබර් ග්ලව් එකේ හිලක් තියෙනවා. හිලක් තිබුණොත් පාවිච්චි කරන්න. ඒක න අසාධාරණ. හොඳට මේ කට වහලා මිරිකලා බලන්න. මේකලා බලලා තුවාල නැහැනේ. 66 10 වත් ප්‍රශ්නයක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් කියන එක දුරුවන් කරන්න කිව්වට හිත හයියනම් කෙලෙස් එක ටිකක් හිටියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ එදාට තමයි පන්නරේ පිහිටලා තියෙනවා කියලා දැනගන්න පුළුවන් ඉන්නේ. නමුත් ඒක වුණත් අපි ලොකු සාංශ කිව්වේ සෙනගින්න දන කරන්න එපා. මොකද මිනිස්සු වැරදි ආදර්ශ කරනවා. Taman ළඟ කෙලෙස් නැහැ. ඒ නිසා මට ඕන දෙයක් කෙරුවට කමක් නැහැ කියලා කිව්වොත් අර ගුරුවරයා හිටගෙන කරනකොට ගෝලියෝ දුවදෝනේ කරන්න වැඩි. ඒකට වැරදි ආදර්ශයක් ගන්න. නිසා ලොකු සාංශ කිව්වා එහෙම තිබුණා. තමන් කෙලස් තියෙන කෙනෙක් වාගේ අතීත වල තියෙන කෙනෙක් වාගේ පරිසංගල කටයුතු කරන බෑ තමන් දන්නවා මේකේ බය වෙන්න දෙයක් නැත්තේ නෑ මොකද මට අතේ තුවන්නේ නැහැ කියලා. අන්නේ දේ පරීක්ෂා වෙන්න නම් හතුරෙක් ළඟ ඉන්න මේ පාය අපා. තද්ද ඇහෙන්න මේ පාය. භාවනාදී කෙනෙහිලක් එන්න මේ පාය. මේ සංසාර කියන්නේ කෙනෙහිලක් තමයි. නිසා මේ සංසාරේ භාවනා කරන්න හොඳම පරිශනාකාරය. දිවි ලෝකෙ ගියාම ඕක නැහැ. බ්‍රහ්ම ලෝකෙත් ඕක නැහැ නිසා ඒ පරිශනාකාර සෞත්වි. මේ තිරිසන් ලෝකේ Tamanne මේ බැලීමේ ශක්තියක් නැහැ. ඒ නිසා එකම සංදිස්ථානේ මනස ලෝකෙ විතරයි. ඒකේ කායනුපස්සනාව සංසිඳව ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ටිකක් වෙලා එක තැනක ඉන්න පුළුවන්කම තියෙනවනේ. ඒක අරමුණක හිත පවත්වන්න පුළුවන්. ඒකල ඒක සංසිඳුණාට පස්සේ තමයි අපි මේ මැජික් ගුහාවේ දොර අරගන්නේ. වේදනා සංඥා දෙක අරිනවා. ඇරියට පස්සේ හිත අලු සෙල්ලන්නට පටන් ඒක ආර්ය පරිශන කියන නාමයට දාලා. එහෙම නැත්නම් මම කියන්නේ ධර්ම හුරතලයක් කියලා. ඕන වැරද්දක් කරන්න යන්න එපා. කරන්න ගියොත් ඒක විඳවන්න වෙනවා. ඒකට කර්මේසා කරුපලේ ක්‍රියාවක් නෙවෙයි. වෙනකොට බලන්න මේක අසංස්කාරික සසංස්කාරික බේදී. එන තමයි වෙච්ච වැරද්ද මම කියා ගන්න අපි කොච්චරනම් සදාචාර සම්පන්න වෙන්න හදනවද කියලා. මොන්න තරම් කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන කතියක්ද තියෙන්නේ. යම් කිසි විදියකට මේ පන්නරේ හදාගන්න. නැත්නම් මේ ආරක්ෂක වලල්ල දාගෙන මේක වුණා මිනිස්සු චෝදනා කරන තමයි දන්න හොඳට ඕනේ නැහැ මගේ මේම චේතනාවක් තිබුණේ නැහැ වෙන්න ඉඩ තියෙන නමුත් මගේ නෑ එහෙම අදහසක් කියලා දැනගත්තොත් ඒ මිනිස්සු ලෙඩ දාන්න ආවත් හිත අරසා කරගෙන යනවා නිසා බුදුරජාණන් වහන්සේ මේ පාපතරණ කල් ගහන පෞකාරයට ගල් ගහන ක්‍රමයකට මේ කර්මසා කුසල් අකුසල් පෙන්ලා දීලා තියෙන්නේ සදාචාරය පෙන්ලා දීලා තියෙන්නේ පටන් අර ගන්නකොට ඒක ඉර පෙන්නලා දීලා පන්නන්න පුළුවන් තරම් පෙන්නන පැන්නුවට පස්සේ පැත්ත හැරලා බලන්න පුළුවන්. අනේ මං අර ටික හිත හදා ගන්නකම් මේවට සැලුණා. දැන් නම් ධර්මයට පිහිට වෙන්න, බුදුන්ගේ සරණ වෙන්න මට පුළුවන් නොසලී ඉන්න කියලා ටික ටික ටික ටික ටික ඉස්සනකොට අන්තිමට කියලා වැඩෙන සංඛාර උපේක්ඛා ඥාන. සංඛාර උපේක්ඛා කියලා කියන්නේ සියලු සංස්කාරයන් කෙරෙහි උපේක්ෂාව. සංස්කාර උපේක්ෂා වෙනකොට කියන්නේ හිත කුරුළු පියාට්ටක් ගින්දට ලක් කරනකොට වගේ කුරුළු පියාට ලැජ්ජ වෙලා උණු වෙලා පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට එන. කුරුළු පියාට කාදාවත් ගින්දට පැනලා ගින්දර අල්ලන්නේ. නැත්නම් නයිලෝන් නූකල්ලා කිට්ටු කරන්න ගින්දරට ගින්දර කියන්නේ කෙලස් නම් ඒක ලැජ්ජ වෙලා පිටිපස්සෙන් පිටිපස්සට පිටිපස්සට එන. කදාකත් කෙලස් තියාවකට කාය දුස්චත්ත වචී දුස්චත්ත මනෝ දුස්චත්ත දිහාවට යන්නේ ඒක උණු වේ උණු වේ පිටිපස්සෙන් පිටිපස්සට එනවා. ඒ නිසා සංකාර උපේක්ෂා ඥානෙදී පටිලීයති පටිවත්තති න සම්පසාරීයති උපේක්ඛා සංඝාති කියලා කියනවා. කෙලෙස් දකින්නකොට ඉබේම පිළිකුලක් එනවා. බයලජ්ජාවක් ඇවිල්ලා අනිත් කටි ඕන දෙයක් කරපදී තමන් අරසන. ඇකිලෙන ගතියක් කරනවා. ඉම්බ කට්ට ඇතුළට ගත්තා වගේ ඇකිලෙන ගතියක් කරනවා. බුදුජානක කියනවා නහරයක් නැගින් ගත්ත නහර කෑල්ලක් හම් කෑල්ලක් එමෙ ගින්දට ලං කරනකොට උණුවේ උණුවේ පිටිපස්සට එනවා. ආන්‍ය තත්ත්වයට ආවට පස්සේ තමයි අපිට සාමාන්‍ය අරසාවක් කියන්න පුළුවන් වෙන්නේ. හොඳ නරක දෙක ඉක්මවන්න පුළුවන්. හරි වැරදි දෙක ඉක්මවන්න පුළුවන්. සාධාරණ අසාධාරණ දෙක ඉක්මවන්න පුළුවන් ඉදා. එදාට ලෝකයේ අපිව සම්පූර්ණ පච්චකොටලා කියනවා පිස්සු කියලා. ඒwidetilde කල්යන ගමේ හරි වැරදි වලට සැලෙන ගතිය තිබුණනේ. ලාභයට සත්කාරයට. එහෙම නැත්නම් කීර්තියට ප්‍රශංසාවට. එහෙම නැත්නම් මේ දුකට සැපට. එහෙම නැත්නම් වේදනාවට මේ සැප වේදනාට දුක් වේදනාට එතෙන්ට යනකොට එයා ගල් බමුණෙක් වාගේ මම නෙවෙයි මගේ නෙවෙයි කියන මට්ටමට එනවා. ඉතින් ඒක වගේ දෙයක් කිව්වලා තිබ්බනම් මේ රිට්‍රීට් එකට ඉස්සලා මේ එක්කෙනෙක්වත් එන්නේ නැහැ මං හිතන්නේ රිට්‍රීට් එකට. මේ කටිට ඕනලා තියෙන නිවන කියලා මොකද්දෝ gedera ගෙනියන්න එනවා. ලස්සන දිලිසෙන මේ ජිල් බෝලයක් වගේ එකක් එහෙම නැත්නම් දිවි ලෝකයක් වගේ එකක් කිනි වගේකින් ගිහිල්ලා යන්න තියෙන්නේ. gedera ගෙනියන්නේ අපි තලතුණකමක් විතරයි. වෙනදා අපි ළඟ තියෙන අගයන් ආඩම්බරය විසිකරන්න යන්නේ අනිවට නොසැලී ඉන්න පුළුවන් ගතියක්. දරා කියාගෙන ඉන්න පුළුවන් ගතියක් වැඩි වුණා නම් ඒක තමයි අපිට ගන්න තියෙන්නේ. ඒකයි බුදුහාම කියන්නේ පතම පුබ්බේක කෝසුචීම ධම්මච්ච ඥාන පච්චානිපාණ. ඉස්ලාම මේක තේරුම් ගන්න ඕනේ. භාවනා කරලා කය සංසිඳුවගෙන හිතට මේව දෝරේ ගලාගෙන එනකොට මේ එකටවත් අයිතිවාසිකම් නොකිය. අයිතිවාසිකම් කිව්වත් තරහ වෙන්න එපා. නොකිය ඉන්න පුළුවන් වෙච්ච දවසේ හොඳට කාලබුදියක්. දැන් උයාගත්ත බත කන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ මේකයි නොකරපු වැරදි කරපු වැරදි ඔක්කොම මල්ලේ දාගෙන අපි තැවෙනවා ඒ නිසා අනුන් දිහා බලන්නේ සැකේ. අනුන් අපි දිහා හැරෙනකොට අපිට සැකයි. අපි වංචිත ආව ලස්සන ටීචර් කෙනෙක් ඒ දවස්වල කාබන් රසායන විද්‍යාව ගන්න. ඉතින් එන්නේ අපි සාමාන්‍ය ගමේ ඉස්කෝලේ ඉගෙන ගත්තේ ෆුල් මේකප් එකක් දාලා එන්නේ. අපි අපි කැමැති පන්තිරේ ඉන්නවට හැබැයි පිටිපස්සේ කල්ලාලට හැරෙනකොට එක්කෙනෙක් කික් කික් කාලා හිනායි. තව එක්කෙනෙක් අර පැත්තක හිනායි. ඉතින් ටීචර් ආපහු බලනවා. බලනකොට කවුරක් කරන ඔක්කොම පොත් තියා බලන්නේ. ආයෙසර ටීචර් කල්ලාල පැත්තට යනකොට හිනායි. මොකකටවත් නෙමෙයි. උගන්වන්න බැරුව. ඉතින් හිතනවා මොකක් හරි පිටිපස්සේ අඩු පාඩුවක් තියෙනවා කියලා මොනම අඩු පාඩුවක් කරන්නේ නැහැ පොල්ලෝ කරන්නේ නිකන් ඉනවා ඒ මොකද යන්නේ හිත ඇතුලේ පිටේ වනේ කියන මීම පඳුරට බයයි. හිත හදාගෙන තියෙනවනම් කවුරු මොන જાති කරලා තමන්ගේ වැඩේ කරගෙන යනවා. ඉතින් ඒක නිසා අපිට ලෝකේ අපිව නලවන්නේ ඔන්නේ දුර්ලකමෙන් තමයි. ওই දුර්ලකම තමයි කොක්ක ගන්න. කවුරු මොන જાති කොක්ක ගැහුවත් තමන් යන පාර තමන් විශ්වාසය දන්නවනම් ඒ මනුස්සයාට ලෝකයක් අඹාගෙන යන. සර්වචන්සේ තරමටම පාරමිතා පුරලා තමයි මේක සාකච්ඡා කරන්නේ. උන්වංශ කියන මේක කලහක්ක. බටහිර ලෝකේ කියනවා මේ හිත හැදුවොත් මොලෙත් වෙනස් කරන්න පුළුවන් කායත් වෙනස් කරන්න. හිත හැදුවොත් ඔය කියන මොලේ කියන සම්පූර්ණ මෝඩකම් තකතිරුකම් ඔක්කොම වෙනුවට සියලු ආඩ්‍ය වෙච්ච උන්ත නිර්මාණශීලීත්වයකට තරුණ වදවත් මනසක් හදන්න. කයත් ඕනේ සකසයක් කරන්න. ඔය නෑ බෑ කියන දේවල් ඇහෙන්න කියන්න එපා. කියන්නෙම කෙලෙසක් කියලා හිතාගන්න. නැති බැරිකම තමයි. මොකද කරන්නේ කාට කියන්නේ? ඔය ඉස්මතු කරන්න යන ඉස්මතු කරන්න ගිය ගමන් වැරදි මේ මොකද්ද කියන්නේ? වැරදි කම්පන වේගයක් හිතේ යන්නේ. හිතාගෙන ඉන්න ඕනේ නෑ මට මේ ටිකවත් පුළුවන්, ඊටු ටික පුළුවන්. පුළුවන් ටික කරන්න යන්න යනකොට පුදුමාකාර විදිහට අච්චමට තමයි කියන්නේ. චරිචුරු ගන්න. ඇද්දගෙන යන එකයි තියෙන්නේ. පුළුවන් හරිය ගත්තා කියන්නේ. එන්නකොට ඔක්කොම නැති වෙලා අර හැකි සංඥා වෙන්න බෑ. ඒ නිසා මේවා සංස්කාර කරන්න එපා. සංස්කාර කරනවා කියලා කියන්නේ අහපු දේ, ඇහිච්ච දේ, කරපු දේ, වෙච්ච දේ ඔක්කොම එක මල්ලේ දාගෙන ඉතින් පච්චාත්තාප. මේක තේරුම් අරගත්තත් මම දන්න සෑහෙන හිතට සාන්තියක් එනවා භාවනා කළා නෙවෙයි. අපි කොච්චරක් අහ කරන දේවල් ඔළුවේ දාගෙන තැවෙනවද? බුදුහාමුදුර අපිට කොච්චරක් මේ කෙලෙස් වල ඉඳද්දිම කෙලෙස් ගැලවෙන මාර්ගයක් කියලා දීලා තියෙනවා කියලා ඒකට අපි මෝ පණිජකම කියලා හිතලා තියෙන්නේ අරව අන්නේ එක තමයි. යමක් නොකර ඒකට සංසිද්ධට දීපම අපි හිතන්නේ නෝන්ජල්කම. බය ආදුකමක් කියලා. නමුත් සර්වඥාන්සේ අභීතව පෙනී හිටන දැන් 2600 නේ අවුරුද්දට පෙනී හිටනවා නෑ. කොහොමම යන්න අරින්න මේ කක්කත් විචි වෙච්චි වැරද්දට විචාව යෝන දෙයක් අලුතෙන් කර්ම රස කරන්න අලුතෙන් සංස්කාර රස කරන්න කියන එකයි මේ සංඛාර සමතේ කියලා කියන්නේ ඒකම තමයි සර්වඥාන්සේ බුදු වෙච්ච ගමන්ම කිව්වේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනෙක් විසං ආකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා ගහකාරං දිට්ඨෝසි පුණගයන් නකායි සබ්බාතේ පාසුකා බක්කා ගහ කුටං විසංකතං විසංඛාරගතං චිත්තං මගේ හිත සංස්කාරයෙන් සම්පූර්ණයෙන්ම දුරුවා විසංඛාරගතං චිත්තං තණ්හාන khයමච්චිකා ඒකාන්තෙම තණ්හාව ක්ෂේම මේ සංස්කාර තමයි තේරිම කරන්නේ තේරිල්ලෙන් තමයි යන්නේ නොතේව නොතේරා හිටියයි කියලා මොකක්වත් නැති වෙනවා ඒකට අපේ ශාසනය කියන්නේ අපන්නක ප්‍රතිපදාව අපේ ශාසනය කියන්නේ සාමීචිපන්න බවයි කියලා. අරණ ප්‍රතිපදාව කියලා. සිංහල දාන එක අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. ඕන කෙනෙක් ඕනේ වැරද්දක් කරගත්තට අපිට විරුද්ධ නොවී සිටීමේ හැකියාවක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. නැත්නම් කරන්න බැරි කිට්ටු අන්තයක් වැරද්ද කරනකොට තමයි අපිට අමාරු. ඒක නිසා ඉන්න තරම් දුකක් එන්නේ ප්‍රේමයෙන්. මේ කිට්ටුවත් කට්ටකින් තමයි ප්‍රේමේ එන හරියක් එන්නේ. මොකද කිට්ටුවන්තය කරන වෙලත් අපිට පේන්න බෑ. නිසා කිට්ටුවන්තයත් එකයි පිටමනුෂයත් එකයි වැරද්දත් එකයි කොයි එකත් එකයි අපිට පුළුවන් නම් හිත විසංකාරගත කරගන්න. තේරුම් බේරුම් නැති කරගෙන ඉන්න තේරුම් බේරුම් නැති කියලා කියන්නේ හය හතර තේරෙන්නේ නැහැ කියන එක නෙවෙයි. තල තුනකමක් ඇති කරගන්න එදාට සංස්කාර මේ කන්නහට ඇවිල්ලා කොක්ක ගන්න තරක් නැති. ඉතින් මේක ඉස්සලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මේ අනුව ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙනකොට අපි ප්‍රතිපදාවට බහින්න. එදා ඉඳලා තමයි අපිට සීලේ වටිනාකම තේරෙන්නේ. එදා ඉඳලා තමයි අපිට සමාධි වටිනාකම තේරෙන්නේ. එදා ඉඳලා තමයි අපිට දානයක් දෙන එකේ භාවනා කරන එකේ වටිනාකම තේරෙන්නේ. එතෙක් අපි ණයට ගත්ත දෙයක් තමයි කතා කරන්නේ. මේක තේරුම් ගත්ත දවසේ ඉඳලා බුදුහාමුදුරෝ ඇතුලේ වැඩ ඉනවා වාගේ ධර්මයේ කෙනෙක් සජීවී දෙයක් වාගේ සංඝයා කියන එක එදා පටන් අද දක්වාම පැවතින දෙයක් වාගේ තමන් රකින්න සීලය අත්‍යවශ්‍ය දෙයක් බව තේරෙන්න පටන් නැත්නම් මේ ඇතුලේ තියෙන ධර්ම කෙරෙහි ලොකු වචනාකමක් අගේ වැඩි වීමක් වෙනවා වෙන්න වෙන්න වෙන්න ඒ යෝග කර්මයට අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැඩෙනවා එසීම වැඩි වාකින් ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම ඒ අවශ්‍ය වීර්ය ශක්තිය බලයේ ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා වගකීමක් තියෙනවා මේ ප්‍රශ්න වගේක් ඉතුරුලා තිබුණා ඒ ටික මම ඉක්මනට ඉක්මනට මතක් කරලා දෙන්නම් අපි කතා කරපු දේවල් එක්ක චිත්ත සංකාර පරිසංවේදී යනුවෙන් විස්තර වන අවස්ථාව තව ටිකක් පැහැදිලි කර දෙන්න කාය සංස්කාර සංසිඳලා හොඳට බලනකොට හිතට දැනෙන වේදනා සහ හඳුනා ගැනීම තමයි තියෙන්නේ ඒක පිළිබඳ අවදියෙන් ඉන්න කියන එකයි සංවේදී වෙන්න කියන එකයි තොරණ බෙරණ යන තු සංවේදී වෙන එකයි. ඒකම කියලා කියනවා ආශවස අනුසය යන දෙක තවදුරටත් විස්තර කර දෙන්න ආශව අනුසය කියලා කියන්නේ කාපට් එකේ යට තියෙනවා ආශව ධර්ම නිසා තමයි අපිට දේවල් හරි වැරදි හොඳ නරක ප්‍රිය අප්‍රිය වශයෙන් මනාපමන වශයෙන් පහළ වෙන්නේ දේවල් වල ප්‍රියමනාපයක් නැහැ. දේවල් වල හරි වැරදි කියලා දෙයක් නැහැ. අපි බලන මිනිස්සයා හැටියට තමයි ඒක වෙනස් වෙන්නේ. සංඛාර පිළිබඳ සිංහල පැහැදිලි කිරීමත් කොටස් හතරෙන් දෙකක් ඔබ වහන්සේ පැහැදිලි කරා මම හිතන්නේ අද හතරම මම හිතන්නේ පැහැදිලි වුණායි. අෂ්ට දුසක් දුෂ්ටක්ෂණ ඒක අපි පොතක මාර්ගයෙන් හොයලා දෙන්න බලමු. වේදනා සංඥා දෙක පහදා දෙන්න වේදනා හඳුනා ගැනීම සංඥාවද වේදනා හඳුනා ගැනීම සඳහා සලකුණු තබා ගැනීමයි සංඥාවද මේක ස්ටැප් මේක දුක කියලා හඳුර ගන්න තියෙන සංඥාව කියලා කියන්නේ ලේබල් එක. සංකාර සතර ආකාරයෙන් පැහැදිලි කර දෙන්නේ ඒක මම හිතන්නේ සිද්ධ වුණා කියලා. වේදනා චර්චත සංඥා චර්චත සංකාර චර්චත කියලා තේරුම් ගන්න හැටි ඊයේ ධර්මදේශනදී කලායට පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. එතකොට ඒක තමන් අර භාවනා කරලා සංසිඳුණට පස්සේ එන දෙයට වෛර කරන්න එපා. එන දෙයට සාදර වෙන්න ඕනේ තමන් කවුද කියලා දැනගන්න. මේවා නොයේවා කියලා දැඟලුවොත් කවදාකවත් තමන්ට තමන් කවුද කියලා දැනගන්න හම්බ වෙන්නේ. එන්නේ ශබ්ද නම්, එන්නේ වේදනා නම්, එන්නේ හිතවිලි නම්, එන්නේ සංඥා නම්. ඒක දැනගන්නා සුළුව හිටියොත් ඒකෙන් ඉද්දෙන ගතිය, පෑරෙන ගතිය නැතිලා සංසිඳ. ඇත්තටම දැනගත්තත් නැත්නම් ප්‍රතික්‍රියා නොකර සිටීමේ එහෙමම ඥානවන්තයට සුතවන්තයක් දැනගන්න පුළුවන් නැති කෙනාට ලෙඩේ එහෙම බේත ඒකම වෙනවා. මේ විද්‍යාශීලකත් අපිට දැන් වේදනා සංඥා සංඛාරයන් ලක්ෂණ තුන තණ්හාමාන දිට්ඨිය සම්බන්ධ කරමින් විස්තර කර දෙන්නේ නම් මැන. එලෙසම චර්ත ලක්ෂණ හඳුනාගත් පසු ඒ තවදුරටත් ගවේෂණ කළ යුත්තේ කෙසේදයි උදාහරණ අයමින් පහදා දෙන්නේ. පැහැදිලිව කියන්න තියෙන මේ ආස්තික නැත්නම් හරියන වැඩේ තමයි කය සංසිඳුණාට පස්සේ ආස්වාද සංසිඳුණාට පස්සේ අනිවාර්යම වේදනාවෝ සංඥාවෝ සංස්කාර මතුවෙනවා. ඒකට කලබල වෙන්නත් එපා. මොකද්ද ඉන්නේ කියන එක හොඳට දැක ගන්නාසුලව බලනකොට ඒක හරියටම දැනගන්න බැරි වෙයි ඒක නිසා මොකද්ද තමන්ගේ චරිත කියලා. අඩු ගානේ මේක නිසා ප්‍රතික්‍රියා නොකරන ගතිය ඉන්න බලන්න. මේකට හැප්පෙන්නේ නැහැ. එන දෙයට එන්න බලනවා. එතකොට රෝග ලක්ෂණේ හඳුනා ගන්න පුළුවන්. ඒක කමඨාන් සුද්ධ කරන වෙලාවදී කියන්න පුළුවන් නම් මට මේව සංසිඳනකොට වෙන්නේ කයේ නලිය ළඟම ගති විඳි විඳින්ද එහෙම නැත්නම් සංඥාවල් එනවා සංඥා කියලා කියන්නේ සලකුණු තබා ගන්නවා ඊයේ පිළිච්ච වෙච්ච ඒවා ඊට ඉස්සර වෙච්ච ඒවා මේ වෙන්න තියෙන ඒවා නිකන් අමතර තාලෙට ප්‍රබුද්ධව ප්‍රකටව පේන්න පටන් ගන්නවා අර හිත සංසිඳුණාට පස්සේ සමාජ සංස්කාර ඇති වෙන්න පටන් ගන්නවා මේක මෙහෙම කරන්න ඕනේ අරක මෙහෙම කරන්න ඕනේ කියලා මේ කල යුතු දේවල් බොහොම ලස්සනට මේ විෂය හදාන්න නැතුණත් දක්ෂකම් මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ අනුව නැගිටපු ගමන් ඒක කරන්න හිතෙනවා. සංඥාපේකන ඒක ගැන කල්පනා කරන නැගිටලා මේ හීන පෙන්නේ මේකෙන් අරක මේක කියලා ඒ ඔක්කොගෙම පේන තියෙන්නේ එයාගේ චරිත ලක්ෂණය නමුත් ඒවා පෙනුනයි කියලා අරමුණ විනාශ කරන්න නැතුව සතිය පාවා දෙන්න නැතුව දිගට භවනා කරන්න යනවනම් චර්චේ හඳුනාගත්තත් නැතත් ඒ දෙයට කරන්න තියෙන දක්ෂම විපස්සනාව තමයි දිහා බලලා ප්‍රතික්‍රියා නොකර සිටීම. එනිසා ප්‍රධාන ආකල්ප වෙන්නේ භාවනාව හොඳට සංසිඳුණාට පස්සේ හසුරුවට යන්න එපා. අනම්මන දාන්න එපා එකට. පුළුවන් තරම් ගඟයි නිදගෙන ගඟේ වතුර ගන්න හැටි බලන්න වගේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා යන්න පටන් අරගත්තොත් කරණ දෙන උපරිම අනුග්‍රහය ලැබෙනවා. මේක හැබැයි මේ පටන් අර ගන්නකොට ආනාපානෙ ලං කර ගන්න දෙන උපදේශ නෙවෙයි මම මේ දෙන්නේ. ආනාපානය අරගෙන හොඳට කී කරුණාට පස්සේ හිත තව නාම ධර්ම වල පැත්තට ගියාට පස්සේ වෙන ටිකක් තමයි මේ කතා කරන්නේ. ඉතින් එතකොට මගේ යුතුයකම් ඉවරයි. ප්‍රශ්න ටිකක් උත්තර දෙන්න. වෙන මොනාරි කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි උකද්දෙමු නැත්නම් අපි පැයක සක්මනකින් පස්සේ පහමාරයි හයමාරට අපි රැස් වෙනව නැවත මෙතන පරියන්කයක්. ඒ ප්‍රශ්න නෑ කියලා කියන්නේ මේ දැනෙන්න බය වෙනවා. මම හිතන්නේ බණාගෙන ඉන්නකොට අහන්නත් බය වෙනවා මොනවා කියයිද කියන්නේ. අද නම් අහන්නේ තියෙක හොඳයි මොකද අද දිගටම මට වැඩ වැඩි දවසක් කතා කරන වැඩ නිසා ප්‍රශ්න නැති එක හොඳයි. එතෙන් බය වෙන්නත් එපා. වරින් වර මම කැමතිත් වෙනවා ප්‍රශ්න උට. ඒ නිසා මේ කෝට් එක ගිහිල්ලා අපි බණ කියනකොටත් මුල් දවසර ප්‍රශ්න මිටි අතර ගන්න බැරි සයිසි. කිලෝරක් මම හිතුවා මේක 30 කියලා අවුරුදු ගන්න. අවුරුද්දක් විතර යනකොට ඒ මේක නතර වෙන්න පටන් ගන්නවා. يعني ඇතුළෙම Tamanට ප්‍රශ්න එන එක ප්‍රශ්නයක් කරගන්න නැතුව සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සීම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. <laughs>